<coughs> ස්වාමීන් වහන්සේ ඈණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සරුවචන් වහන්සේ විසින් දේශිත මේ මහා ශුන්්‍යත සූත්‍රයේ සරුවචන් වහන්සේ මේ මූලික පසුබිම සකස් කරගෙන ක්‍රමයෙන් ඒ ධර්මයේ අහන භික්ෂුන් වහන්සේට එනත එක එකනාට අවශ්‍ය මූලික උපදෙස් දක්වාම කතාව පුංචි කරගෙන පුංචි කරගෙන එනවා. එතනදී මේ අද අපි ධර්ම දේශනාවට මුල් කරගත්ත වාක්‍යයේ මේ ශුන්්‍යතාවය පිළිබඳව එක එක්කෙනෙකුට ලබන්න ඕන උපදේශ පන්ති නැත්නම් ගොනුව යොමුවට ඉංගියක් වශයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා තස්මාති ආනන්ද බික්කු චේපි ආකාංකේය ඒ නිසා මහණෙනි මේ ශාසනය පැවිදිච්ච භික්ෂුව එතන පූර්ණ කාලීනව භාවනා කරන්න කෙනා මෙවැනි දයක් අපේක්ෂා කරන්න ඕන. තමන් තමන්ගේ ප්‍රතිපත්තිය මොකද්ද? අජ්ජත්නම් ශුන්‍යතං උපසම්පජ්ජ විහෙරේ යන්ති. මම මගේ චිත්තසංතානයේ ශුන්‍යතාවය උපයාගෙන මට වාසය කරන්නයි ආවේ. ඒකයි මගේ භ්‍රමචාරී කියලා කියන්නේ කියන එක අ පට බේර ගන්න ඕනේ, තේරුම් අර ගන්න ඕනේ. ඉතින් ඒක දැනගත්තට පස්සේ ඒ නැත්නම් දැනගන්නකම් ඒකේ නා ඒ සඳහා කළ යුතු දේ පිළිබඳව උනන්දු වෙන්නේ නැහැ. ඉතින් යම් කිසි කෙනෙක් මේ මේ සර්වඥන් වහන්සේ මේ කතා කරන්නේ මහා ප්‍රඥාවෙනුයි මේ කතා කරන්නේ මහා කරුණාව කෙනුයි මේ කතා කරන්නේ භික්ෂුකම කියලා කියන්නේ එහෙම නැත්නම් මහානකම කියලා කියන්නේ නැත්නම් මේ භාවනා කරනවායි කියලා කියන්නේ නැත්නම් යෝගාවචරකම කියලා කියන්නේ අජ්ජත්නම් ශුන්්‍යතං උපසම්පජ්ජ විහෙරෙයන්ති. ඇතුළත ආධ්‍යාත්මයේ මේ ශූන්‍යතාවය නැත්නම් අනාත්ම සංඥාව ඇති කරගෙන ඒට අනුරූපව ජීවත් වෙන එකයි. ඉතින් ඒ වාක්‍ය කියන්න ඉස්සර වෙලා සර්වචන් වහන්සේ එහෙම දෙයක් කියන්න තමන් වහන්සේට තියෙන සුදුසුකම අර කලින් කියපු මහා කරුණාව මහා ප්‍රඥාව ශූන්‍යපත්‍යෙන් නැත්නම් ශූන්‍ය තා දර්ශනේ පැත්තෙන් පෙන්වන්නේ අයංකෝ ආනන්ද විහාරෝ තථාගතේන අபிසම්බුද්දේන තථා සර්වඥතා ඥාණය අවබෝධ කරා වූ තථාගතයන් වහන්සේ මේනි විහාරයක් මෙවැනි විසීමක් මෙවැනි ජීවන ක්‍රමයකින් ගත කරනවා එයින් සබ්බ නිමිත්තානම් අමංසිකාර මොකද්ද මේ තථාගතයන් වහන්සේ තථාගත දිනචරියාවේ නැත්තම් චිත්තසංතානේ නැත්තම් ජීවිතයේ ඇති කරන තියෙන ලක්ෂණය ශුන්‍යතා දර්ශනයේ පැත්තෙන් බලනකොට සබ්බ නිමිත්තානං අමනසිකාරමේ හිතට එන නිමිටි කරන්න පුළුවන් යමක් තියෙනවා ඒ නිමිටි කරන්න පුළුවන් සියල්ලම කෙරෙහි මිහිත නොයෝදා. ඉතින් මේ සබ්බ නිමිත්තානං කියන පදයට විස්තර ඉල්ලන පදයක්. අමනසිකාරා කියන පදයට විස්තර ඉල්ලන පදයක්. අපි ਸਰවචන්නාංශයේ ගත කරන ජීවිතය උත්කෘෂ්ඨ මට්ටමින් කියනවනම් අල්ලාගන්නේ නැතුව පවත්වන මානසිකාරයක් චිත්තසංතානයක්. සියලු අල්ලන දේ අපි හිතට අල්ලන දේ නිමිති කියලා කියන්නේ අරමුණු කියලා කියනවා. මේ අරමුණු කියන පදය ඇවිල්ලා තියෙන්නේ ආලම්බණය කියන පදයෙන්. ආලම්බණය කියන්නේ එල්ලෙනවයි කියන එකයි. අපි මේ සීලුමේ ගැටක් ගහ ගැටයක් ගහලා ඒ ගැටේ ලණුවක් ගැට ගහලා ඒ ලණේ ලණුවේ අපි එල්ලුනොත් අපි ඒ ලණුවේ එල්ලී ගත්ත වෙනවා ආලම්බණය වෙනවා වෙනවා ඒ ලණුවට ආලම්බන රජ්‍යෝ කියනවා එල්ලෙන වැල කියලා. ඉතින් අපි ඒ වගේ මේ අපේ අනිශ්චිත භාවයට අපේ දුකට අපේ අනාත්ම භාවය නිසා විවිධාකාර දේවල් වල එල්ලීගෙන තමයි අපි මේ ජීවිතය ගත කරන්නේ. ඒ එල්ලී ගන්න දේවල් ශූන්‍යතා පැත්තෙන් බලනකොට අපි ඊයේ මතක් කරගත්ත විදිහට විශේෂයෙන්ම මේ මහා ශුන්්‍යත සූත්‍රයට ඉස්සරහා තියෙන චුල්ල ශුන්්‍යත සූත්‍රයෙන් නිමිති ගත්තොත් ගවාස වල වේන හරකබාණි එල්ලෙනවා අපේ වස්තුව වශයෙන් එනතන් ජාත රූප රජත කියලා අපි උපේන රත්තරන් මිනිමුතු මණික් ආදී ඒ වටිනා දේවල් වල එල්ලෙනවා එහෙම නැත්නම් වෙන වෙන අපේ වටිනා කියන ඥාතීන් පිරිස් ඉස්ත්‍රි පුරුෂ සම්නිපාතයට අපේ අපි එව්වා හිතා ගන්නවා බොහොම ජනප්‍රිය වෙන්න ඕනේ අපි පිරිසත් එක්ක ඉන්න ඕනේ පිරිස මං කෙරේ ප්‍රිය වෙන්න ඕනේ කියලා ඒව තමයි අපි අරමුණු වශයෙන් අල්ලගෙන අපි මහාන් තාත්තකමට තියාගෙන ඉන්නේ. එහෙම නැත්නම් අපි ග්‍රාම සංඥාවක් ඇති කරගන්නවම තනි වෙලා නෙවෙයි ඉන්නේ ගමක් තියෙන වටේට ඒ නිසා ගමට ආරස්සාවක් තියෙනවා මට කරදරයක් වෙනවා අනිකට කතා කරන්න පුළුවන් අනිකට මගේ සරණටමයි කියලා අර වට කරගෙන ඉන්න ඒ ග්‍රාම සංඥාව අපි නිතරම කිට්ටුවක තියාගෙන ඉන්නවා නැත්තම් අපිට ඒ එල්ලෙන්ද සංඥාවක් නැත්තම් එන පාළු ගතිය නැති කරන්න ඒ ග්‍රාම සංඥාව මනුස්ස සංඥාව මම මේ ඉන්නේ අමනුස්සෝ ඉන්න තැනකවත් පාළු වෙච්ච තැනකවත් ජනපදයකින් තොර තැනකුත් නෙවෙයි මං වටේට නිතරම මේ මනුසාරසාවක් තියෙනවා. එහෙනම් අපේ දැන් කාලේ කියනවා අපි රැළට අහුවෙලා රැල්ලත් එක්ක ඉන්නේ කියලා. රැල්ලට අහුවෙලා රැල්ලත් එක්ක ඉන්නේ කියන එක තමයි අපි මේ උත්සාහ කරන්න හදන ආරසක සංඥාව. එහෙම නැත්නම් මේ වගේ තැනකට ආපම ආරඤ්‍ය සංඥාව අර ගන්නවා. මේ මොනම සංඥාවක් ගත්තත් ඒ කෙනා සංඥාව ගන්න කෙනා ඒක අරමුණු කරනවා නම් එහෙම නැත්නම් ඒක එහි එල්ලෙනවා නම් ඒ Taman අල්ලන දේ මට වැඩිය ස්ථිරයි මට මට වැඩිය දිගට තාවුරු දෙයක් එල්ලෙන තරම් වටන දෙයක් හිතේ දේවල් තමයි අපි එල්ලෙන්නේ. නමුත් සරුවචන් වහන්සේ ඒ සර්වඥතා ඥාණය ලැබනකොට දැකපු දෙයක් තමයි මේ ලෝකේ යම් රූප ධර්මයක් තියෙනවා නම් යම් කිසි කෙනෙක් එල්ලෙන ඔය කියපු හරක් රන් රිති මුනු මැනි මිතු මැනික් නෑදෑයෝ ගාම සංඥාව පිරිස් සංඥා මොනවා හරි කියලා දෙයක් තියෙනවා නම් ඒක විපරිණාමයටපත් වෙන්නේ නැතුව අයියා එල්ලෙන්නේ එල්ලුණාට පස්සේ ඒක විපරිණාමයටපත් වුණාට පස්සේ එල්ලීම නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස නොක් තියෙන නොදෙන රූප ධර්මයක් මුළු ලෝකෙම නැහැ කියලා සරුවත්යන්සේ ප්‍රකාශ කරනවා. අපි එල්ලෙන්නේ දිරච්ච ලණුවක. එච්චරයි කියන්න තියෙන්නේ. අපි හිතන්නේ එල්ලෙන එකේ මට වැඩිය හයියයි මට ආරස්සාවක් දෙයි කියලා. ඒ නිසා සරුවත්යන් සඳහන් කළා තිනු ඔබ එල්ලෙන හැම වස්තුවක්ම මම තනි තනිව සාකච්ඡා කරලා තියෙනවා. තනි තනිව භාවනා කරලා තියෙනවා. තනි තනිව විනිවිදලා තියෙනවා. එල්ලීම සඳහා පාවිච්චි කරන මොනම රූප ධර්මයක්වත් එහි විපරිණාමය නිසා දිරච්චරණුවේ කැඩෙන ගතිය නිසා දුකට ශෝක පරිදේවයට දුක්ඛ දෝමනසයට නොවන රූප ධර්මයක් නැත්නම් ස්ථිර සාර රූප ධර්මයක් ඔබ උඹ හිතන උඹේ බංකොලොත් භාවයට සරණක් වෙන්න පුළුවන් රූප ධර්මයක් මුළු ලෝකෙම නැහැ කියලා. ඒ නිසා අපි එල්ලෙන වස්තුව ආලම්බණය ආරම්මණය නිමිත්ත නිමිත්ත කියන නමට ගැළපෙන්නේ අඩු ගන්න චිත්තක්ෂණ දෙකක්වත් තියෙන දෙයක් විතරයි. නමුත් හොඳට භාවනා කරන්න පේනවා මේ ලෝකේ මොනම දෙයක්වත් චිත්තක්ෂණ දෙකක් තියෙන්නේ එකකින් අනිත් එකට මාරු වෙනකොට ඒ තරම් ශීඝ්‍ර වෙනස් වෙනවා. අනේ ශීඝ්‍ර වෙනස් වීම නොදන්න නිසයි නොදැක්ක නිසයි ඒක ස්ථිරයි. ඒ නිසා මේ සැලෙනවට ඒක එල්ලෙන්න පුළුවන්. ඒක සාරයි මම අසාරයි ඒ නිසා මම මේක එල්ලෙනවයි කියලා ගන්නේ මේ වස්තු වල තියෙන විපරිණාමය වෙනස් වෙන සුළු ගතිය නොදකින්න තාක් තමයි විපරිණාමය දැක්කපු ගමන් එවැනි දෙයක එල්ලෙන මිනිස්යාට තමන් අල්ලපු දේ තමන්ටත් වැඩිය වෙනස් වෙන සුළු දෙයක් නම් අනිවාර්යයෙන් ගැන තිබු විශ්වාසය මතින් තද දුකකටපත් වෙන්න වෙනවා එතකොට තේරෙනවා මම මේ අනාත්ම භාවය නිසා ආරක අල්ලන්න ගියාට අල්ලලා තියෙන මටත් වැඩිය මේ තැම්බිච්ච පිපිඤ්ඤ කැලක් වගේ එකක්. අල්ලන්න දෙයක් නැහැ. ඉතින් සරුවත්යන් සඳහන් කරලා තියෙනවා මම යම් විහරණයක වාසය කරනවාද මම ඒ ඕනම දෙයක්වත් මම ඉත්‍තිරසාරව අල්ලන්න යන්නේ නැහැ. මොකද ඇල්ලුවොත් ඒක වෙනස් වෙනකොට මට දුකටපත් වෙන්න වෙනවයි කියලා. මෙන්න මෙහෙම විහරණයක මම ජීවත් වෙන්නේ. අල්ලන්නේ නැති එක නෙමෙයි තියෙන්නේ අල්ලන නමුත් මේ අල්ලන දේ මං තරම්වත් හයිය නැහැ. එහෙම මඩ හිටවපු ඉන්නක් වගේ දෙයක්. දිරච්ච ලණුවක් මේ ලෝකේ කියන්නේ රූප ලෝකේ කියන්නේ කියන අන්නේ සියලු නිමිත්ත මානසිකාරය නොකරන විහරණයක් ජීවන රටාවක් <clears throat> මානසිකත්වයක් ਸਰවචනවාදයට තියෙන්නේ අජත්තං ශුඤ්‍යතං උපසම්පජ්ජ විහෙරති මට ඇතුළෙත් හිස් මේකේ සාරපද්ධතියක් ඇතුලේ නෑ. මේක ඇතුලේ නේවාසිකයක් හෝ විධායකයක් හෝ ස්ථිර සාරදයක් හෝ හරපද්ධතියක් නෑ. ඒ නිසාම අපි බංකොලොත් භාවය නිසා අපි බාහිරේ දේවල් වල එල්ලෙන්න බලනවා. නමුත් ඒ එල්ලෙන දේ මේක වගේමයි දිරච්චලන. ඉතින් සරුවච්චන් වහන්සේ ඇරිච්චාම මේ ලෝකයේ අනෙකුත් සාස්තුන් වහන්සේලා ඔක්කොම පහළ වුණේ එල්ලෙන්න දෙයයන් ආශ්‍රය කෙනෙක් පෙන්නලා. ස්ථිරතර සදා හැමතැනම ඉන්න හැමදේම දකින ස්ථිර දෙවි කෙනෙක් ඉන්න ඔබ එල්ලියන් මමයි ඒ දෙයයන් ආශ්‍රය පෙන්වන්නට ආපු දේව පුත්‍රයන්න් වහන්සේ උඹ එල්ලුණාට පස්සේ උඹේ සියලු සාධක කරන දෙයයන් ආශ්‍රය කරලා දෙනවා කිව්වහම ඒ බංකොලොත් සියලු දෙනා එවැනි දෙයකට ඇදිලා යනවා කියන එක වළක්වන්න බෑ. එහෙම එක්කෙනෙක් නෙවෙයි බහුදේව වාදයක් තිබුණු බුද්ධජානනාංශේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ඒඹට හරදයක් වුණොත් අර දෙයියන්න කියපන්. ඒ දෙයියෝ ඔබට ඒ දෙය දෙනවා. මේ එහෙම නැත්නම් මේ දෙයියන්න කියපන් මේ දෙයියෝ මේ දෙය දෙනවා කියලා බුදුමාකාර දේව සංකල්ප මවාගෙන මිනිස්සයා Taman දීන වෙලා තුච්ච වෙලා පාහර වෙලා බැල වෙලා යටහත් පහත් වෙලා අනේ හත් දෙයනේ කියන තරමට බැගෑ කරන ශාස්ත්‍රුන් වහන්සේලා ඉන්න ලෝකෙක තමයි සරුවචන වහන්සේ පහළ වෙලා කියන්නේ මම සර්වඥතාඥාණයට ලබලත් මම ගත කරන විහරණය මෙච්චරයි බාහිර එහෙම එල්ලෙන්න වැලක් නැහැ දිරච්චලනු තියෙන්නේ ඒක නිසා සබ්බ නිමිත්තාණං අමනසිකාරා බාහිර කට්ටිය ඇවිල්ලා විවිධ යෝජනා ගේනවා අපිට විවිධ කොට පෙරක දෝරකම් ගේනවා අපිට විවිධ විස්තරසාර දෙනවා. නමුත් ඒ එක්කෙකුටවත් කොන්දක් නැහැ. ඒ එක්කෙකුටවත් හරපද්ධතියක් නැහැ. නැතිකම නිසාම තමයි අනුගේ සීනි කරන්න යන්නේ. අනුගේ ගන්තබා බිස්නස් කරන්න යන්නේ නැතිකම බංකොලොත් එකමයි. සරුවචනන්සේ පැහැදිලිව කියනවා බාහිරේ මිනිස් කාර්ය පවත්වන දෙයක් නැහැ. බාහිර ආරමුණු කරන දෙයක් ඇත්තෙත් නැහැ. ඇතුළතත් මම ශූන්‍යතාවයක් දකින්නේ එචා බාහිරේ අභ්‍යන්තරේ ශූන්‍යතාවයක් තියෙන්නේ මේක අරකෙ එල්ලෙන්න ඕන කමක් නැහැ. මේ ශූන්‍යතාවයට එල්ලෙන්න ඕන කමක් නැහැ. ඒක පිරිච්ච ගතියක්. ශූන්‍යය කියලා කිව්වට ඒක තනියම ඉන්න පුළුවන්. මෙන්න මෙහෙම විහරණයක මම තථාගතයන් වහන්සේ විහරණේ ගමන් සරුවචන් වහන්සේ ඒ තමන් ඉන්න විවේකයට නැමිච්ච ඒකේ දිශාවට නැමෙච්ච විවේක නින්නම් කියලා කියනවා. ගංගාවක නිම්න කියන වචන තියෙන නින්න කියන pāli වචනේ ගංගාව අයින යන කෙනා ගංගාවට නැමිච්ච යුරක් සහිතවයි තියෙන්නේ. ඒක යනකොට වැටුණොත් ඇටින්නේ ගංගාවට. ඒකට කියනවා නිම්න කියලා. නින්න කියලා එල්ල තියෙන එක ගංගා දිහා නැමිච්ච ඒ වගේම විවේක පබ්බහරං විවේක පබ්බහරං කියලා කියන්නේ හැරමිටියක් අතරගත්ත මිනිහා හැරමිටියට නැමිලා ඉන්නේ. පරිමිතට බර වෙලා ඉන්නේ. ඒ වගේ තමයි විවේකයට බර වෙලා ඉන්නේ. විවේක පෝණං විවේකයට ප්‍රවණතාවයක් ඇතුව ගත කරන්නේ. මේ වෙලාවේ විවේක නැති වෙන්න පුළුවන්. නමුත් මේ වෙලාවෙත් මේ වැඩේ කරන්නේ ඊට පස්සේ හම්බෙන විවේකයට උදව් පිණිසයි කියලා ප්‍රවණතාවේ විවේක ඇතුවයි. ਸਰවචනසිකේ ජීවිතයේ තියෙන්නේ වූපකට්ඨේන. තමන් විවේකයට පත් වෙලා තනි බංගලමට නැමිච්ච ගතියක් තමයි සරුවචනාංශගේ ජීවිතයේ මුළු පුරාවටම තිබිලා තියෙන්නේ. සබ්බසෝ ආසවට්ටණීහි ධම්මේහි අඤ්‍ය ධාතු. සියලු ආශ්‍රව ආසවට්ටාණීය ධර්මයන්ගෙන් වෙන් වෙලා. මේ ආසවට්ටාණීය ධර්ම කියන වචනය කීප පොලකම සාසනයේ සඳහන් වෙනවා. හැබැයි තාමත්ම කලාතුරකින් තමයි කෙනෙක් එකට අර්ථ දෙන්න යන්නේ නැත්නම් ඒක රස වෙන්නේ මොකද අද තියෙන ආගම් වල තියෙන කහට ගතිය නපුර සියල්ලම තුලා තියෙන ආසවට්ටාණීය ගතිය. ආසවට්ටාණීය කියලා කියන්නේ මෙට්ටයි වෙනවා කියන වචනේ. එකතන පල් වෙනවයි කියන වචනේ. අපි දාන්නවා පොල් කොහු මෙට්ටයි කරන කොහු වලවා. ඒ වතුර වල මధుරෝ වකාරේ තන්නේ කර පල්වෙච්ච වතුර තියෙන්නේ පොළොවලල් තියෙන තැන මට්ටවලවා කියලා කියන්නේ මෙට්ටයි කරන වලවල් අන්නේව වගේ ඕනම ශාසනයක් අල්ල යනකොට ඒකේ පිවිතුරු ගතිය නැති වෙලා මෙට්ටයි වෙන්න පටන් ගන්නවා මේ මෙට්ටයි වීමට පටන් ගන්න හේතු වෙන ධර්ම හතරක් සරුවචනාංශේ සර්වචනාංශගේ ධර්මඥතා ඥාණයෙන් පෙන්වලා දීලා තියෙනවා නමුත් ඒක අද ඉන්න හුඟව දෙනකොට විශේෂයෙන්ම ශාසන බහරදාරකාරී සියලු දෙනාටම අමතක වෙච්ච ගතියක් පේන්න තියෙනවා. ඒ නිසා මේ සූත්‍රයේ පේනවා විනය පිටකේ පෙන්වන්න තියෙනවා තවත් සූත්‍ර කීපයකම සරුවචාන්ස මේ ආසවට්ටානීය ධර්ම කියලා කියනවා. ඒක අපි පොඩ්ඩක් නතරලා ඉගෙන ගත්තොත් මේ ආසව ධර්ම කියලා જાතියක් සරුවචාන්සේ මේ අනුසය ආසව ධර්ම කියලා જાතියක් පෙන්වන්න උත්සාහ කරා. ඒක දාර්ශනික පැත්තක් ඒකේ තියෙන්නේ මේ එදිනදා ජීවිතය අපිට අදාළ වෙන්නේත් නැහැ. ඒක අපිට මේ බැලුවට හොයන්නත් බෑ. පෙනුනට පෙනුනට අඳුරගන්නෙත් නැහැ. අන්තිම වංචනික ධර්ම මේ ආසව කියලා කියන්නේ අරක්කු වලට. පෙනුනට පස්සේ ආසව අර්ක කියලා කියන්නේ ස්පිරිතු මේ ඔක්කොම යමක් නිස්සාර කරගෙන යනකොට හම්බෙන දේවල් ආයුර්වේදේ පැහැදිලිව එක එක ආසව જાති තියෙනවා. ආයුර්වේදේ ගියාම අරිෂ්ඨ જાති තියෙනවා. අරිෂ්ඨ වචන තමයි අරක්කු වෙලා තියෙන්නේ. ආසව තියෙනවා, ස්පිරිතු තියෙනවා. ඉතින් මේ ස්පිරිතු ආසව අරක්කු හදන හැම වෙලාවෙම පල්වීමක් අවශ්‍යයි. මේ පල්වීම දැම්මට පස්සේ පැණි රහ දෙයක් මත් කරන සුළු දෙයක් වාටපත් කරලා දෙනවා. පැසවීම කියන්නේ ඒකට. ඒක නිසා ඒක බිව්වට පස්සේ මනුස්සයා මත් වෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම බුදුහාමරෝ පැත්තෙන් බලනකොට පුතඥයෝ මේ රා කලයක් වගේ එකක්. ඒකට වෙන කොහිදේ තියා ළඟ පැහැෙනවා. ඒකට වැටෙන්නේ පින්න පැණි රස දේවල්, තෙලිජ්ජ, එහෙම නැත්නම් සීනි. ඊට පස්සේ ආයක පැසවල මධ්‍යසාරයක් හදනවා. ඒ මධ්‍යසාරයෙන් කරන්නේ මදයට, පමාදයට හේතු වෙන මත් වීමක් කරනවා. මේ වැඩේ මේ වැඩේට ආසව ධර්ම හරහා තමයි මේක සිද්ධ වෙන්නේ මේ ආසව ධර්ම තමයි අවිද්‍යාවට මුල් වෙන්නේ යම් කිසි කෙනෙක් තුල ආසව තියෙනවනම් ඒ මනුස්සයා තුල ඒකාන්තයෙන්ම අවිද්‍යාව තියෙනවා අවිද්‍යාව තියෙනවා ඒකාන්තයෙන්ම සංස්කාර කරනවා සංස්කාර කරනවා නම් ඒකාන්තයෙන් විඥානයේ පෝෂණය ලැබනවා ඒ නිසා ආ අවිද්‍යාවට මොකක්ද හේතුව කියලා හොත් වෙනවා ආසව කියලා කියනවා දැන් මේ ਸਰවචනසේ පෙන්වන්න දන්නේ අන්න ඒ කලේ පැහෙන කලේ මණ්ඩි තියෙන්නේ ඊස්ට් අන්න එවුවා නෑ මගේ මගේ කලේ නෑ ඒ නිසා මොනවද මත් මේකට පැහෙන්නේ ඒ පැහැීමට හේතු වෙන ධර්ම හතරක් ਸਰවචනසේ පෙන්ලා දීලා තියෙනවා නැවුම් කලයකට අලුත් කලයකට මොකටද දැම්මට පැහින්නේ ඒකට වරක් පැහුනොත් ඒ මණ්ඩි වල ඉඳගෙන ඊට පස්සේ දාන දාන තෙලිජ්ජ ඒ රා කලේ රා පැහිනවා වගේ අපේ කලේ නොදන්නා ඉතිහාසයක ඉඳලා පැයි පැයි එන්නේ. මේක සාමාන්‍යයෙන් කියනවා නම් හත් අවුරුද්දක් විතර පරණ වෙච්ච අසුචි වලක් හිතාගන්න. ඒක කොච්චර හේදුවත් ඒකේ ලිඳකට පාවිච්චි කරන්න බෑ. අසුචි වලක් අපි හොදලා හොදලා හොදලා හොදලා බොන වචන කපාටපත් කරන්න බැරුව වගේ මේකේ තරම් පැහිලා තියෙනවා. මේ ආසවට්ටාණීය ධර්ම මෝරණ මුල් වෙන ධර්ම හතරක් ਸਰවචර්ය පෙන්ලා දීලා තියෙනවා යම් කිසි කෙනෙක් යම් ශිල්පයක බොහෝ කලක් ඉඳින් ඉඳ එයා නරක මිනිහෙක් බාටපත් වෙනවා පැහැෙන මිනිහෙක් බාටපත් වෙනවා ඒ <clears throat> ශිල්පේ දක්ෂකම වැඩි වෙන්න වැඩි වෙන්න. ටැග් ගහනවා කියලා කියන්නේ එයා අයියා වෙලා අනිත් ඔක්කොටම අවුල් කරන ගතියක් තියෙනවා. රත්ත්‍ඤ්ඤ මහත්තතා කියලා කියනවා. චිර රාත්‍රඥ වෙන්න වෙන්න උඟා කාම්තුන්ට වස් වැඩි වෙන්න වැඩි වෙන්න කුරුවල් වෙන්න පටන් ගන්නවා. පහු වෙනකොට පහු වෙනකොට විවේකයට නම් යන්නේ විවේකේ නෙවෙයි නම් නැඹුරු වෙන්නේ විවේකේ වන ජීවිතයක් නෙවෙයි නම් වස් වැඩි වෙන්න වැඩි වෙන්න වස් වදින්න පටන් ගන්නවා. පින්දෙන්න වෙනෙන්නම් ඕනේ වස් වැඩි වෙන්න වැඩි වෙන්න ಗುಣධර්ම වැඩෙන්න ඕනේ. ඒක නමුත් ආසවට්ටහනි ධර්ම වැඩෙන්න ගත්තොත් ඒ චිරරාත්‍රත්‍ය භාවේ ඒකාන්තේ මාස මේ ආසව ධර්ම වඩනවා. ආසවට්ටහනි ධර්ම කියලා ඒවට කියනවා. ඒ වගේම බහුසුත භාවේ Taman දන්නවයි කියලා හිතන්න හිතන්න කුණු වෙන්න පටන් ගන්නවා. අපි සාමාන්‍ය බහුසුත භාවයේ සඳ තමයි ජීවිතේ හොඳම කාලය ගත කරන්නේ. අවුරුදු 6 ඉඳලා තමාට උපාධියකට යනවා නම් 20 විතර වෙනකන් PhD එකක් කරනවා 25ක දෙනකන් සුන්දරම වයස ගත කරන්නේ බෞද්ධ භාවයට. ඔක වැඩි වෙන්න වැඩි වෙන්න යා මාන්නක්කාර වෙනවා, තණ්හාබර වෙනවා, මම ආයෙ වැඩි කරගන්න. ඒ නිසා බෞද්ධ මහාන්තතාවයේ එnde එnde එnde එnde ඔලොමල වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ විවේකේ නැති වෙනවා යාට. බහුසුදු වැඩි කෙන වැඩි වෙනකොට ඒ බහුසුදු භාවය විවේකයට යොදවන්නේ. ඒ කෙනා ඒ තමන්ගේ බහුසුතකම පාවිච්චි කරන්නේ තව කෙනෙකුත් අවුස්සන්න, තව කෙනෙකුත් විවේකේ නැති කරන්න, තමන්ගේත් විවේකේ නැති කරව ආසවට්ටානි ධර්ම වෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙකුට ලාභ සත්කාර වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න ආසවට්ටානියයි. ලාභ වැඩෙන කෙනෙක් කිසිම කෙනෙකුට විවේකයක් හම්බ වෙන්නේ නැහැ. කවදාහකවත් ඒකල එකලා භාවයක් නැහැ. කවදාකවත් උදේකලාවක් ලබන්න බෑ. උදේකලාවයි ලාභ සත්කාරය කියන එක ඒකාන්තයෙන්ම දෙපැත්ත. ඒකම යම් කෙනෙකුට ශිෂ්‍ය ප්‍රමාණය වැඩි වෙනවනම් ඕල බලය වැඩි වෙනවනම් අර කවදාකවත් විවේකයක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි අපේ ජීවිතයක බලාපොරොත්තු වෙන්නේ මේ බහුසුත භාවය වැඩි කරගෙන බොහෝ කල්ලේ ශිල්පයේ දක්ෂ වෙලා වැඩි ශිෂ්‍යෝ ගාණක් හදාගෙන බෝලාව සත්කාර ලබන්න නම් නිවනෙන් සම්පූර්ණයෙන්ම ඇතයි කියලා හිතා ගන්න පුළුවන්. ඒක නිසා කෙනෙක් මේ සරුවච්චන් වහන්සේ ලෝකේ ඉන්න බෞසුතයන් අතර ශ්‍රේෂ්ඨම උත්මයන් වහන්සේ. උන්වහන්සේට කිට්ටු කරන්න කිසිම බෞසුතකමක් නැහැ. මේ මුළු ශාසනයම වැඩියෙන්ම මුල් වෙච්ච කෙනා. චිර රාත්‍රඥකමෙන් අතින් බලන බුදුහාමුදුරුවෝ චිර රාත්‍රඥ පිළිබඳව පළවෙනි උපාධිය පිටින්නේ මේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට. ඉස්සල්ලාම සෝවන් වෙච්ච උත්තමයන් වහන්සේට. ඊට ඉස්සලා බුදුහාමුදුරු බුදු උනේ. බුදුහාමුදුරු ඊටත් වැඩිය චිර රාත්‍රත් නැහැ. ලාභ සත්කාරයෙන් උන්වහන්සේ අරහං. මුළු ලෝකේ දෙවියන්ගෙන් බම්බ්‍රැක්කෙන් සහිත ශ්‍රමණ ප්‍රාඥයන් සහිත රජුන් සහිත ලෝකේ සියලු පූජාවන්ට උන්වහන්සේ දක්ෂ වුණා. මුඛවදාකත් උන්වහන්සේ ඒ ලාභ සත්කාර වලට යට වෙලා රාම වාසී වුණේ නැහැ. පුළුවන් තරම් විවේක වෙලා තමන්ගේ වැඩ ටික කරගත්තා. ඒක නිසා උන්වහන්සේට අයිතියක් තියෙනවා ඊට පල්ලෙහා ඉන්න තාමත් ලාභ සත්කාර හොයන තාමත් ශිල්පේ ලොක්ක වෙන්න හදන තාමත් වැඩි ඕගෝල බාලයෝ හදන්න හදන තාමත් ලාභ සත්කාර හොයන කට්ටිය දකින්නකොට සරුවචනාංශයේ ඉඟි කරනෝ පුතේ ඔය පාරේ නිවන නෑ ওই පාරේ තියෙන්නේ කලගෝසාව. ওই පාරේ තියෙන්නේ ජන සංඥාව. ඕක කවදාකවත් නිවනක් නැහැ. ඒක නිසා Taman දන්නේ නැත්නම් ආසවට්ටහනිය ධර්ම මේ මුළු අම්මල තාත්තලා ගුරුරු සේරම අපිට දෙන්න හදන්නේ ආසවට්ටහනිය ධර්ම තමයි. මේ ශිෂ්ට ලෝකේ අපි බහුසුත කරන්න හදනවා ශිල්පේ චිරරාත්‍රංච කරන්න හදනවා ගුරු ගෝලෝ වැඩි කරන්න හදනවා ලාභ සත්කාර දෙන්න හදනවා ඒක නිසා මේ හතරට අහු වෙන්නේ නැති කිසිම කෙනෙක් ලෝකේ නැහැ මේ හතරට අහු වෙන්නේ නැති එකම ලක්ෂණය තමයි යා විවේකයට කැමැති විවේකයට බර වෙලා විවේකයට නතු වෙලා විවේකයේම ප්‍රධානව තමයි ලැබු සම්පත්තිය වාටපත් කරගන්න දන්නවනම් ඒකට දෙවැන්නේ සම්බන්ධයක් නැහැ ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද මම කිසිම අරමුණකට දෙල්ලෙන්නේ නැති මානසිකාරය පවත්තමින් ආසවට්ටාහනීය ධර්ම ගැන දැනීමක් ඇතුව විවේකයට නැඹුරු වෙලා විවේකයට ප්‍රවණතාවයක් ඇතුව විවේකයට බර වෙලා විවේකීව ගත කරමින් මා කරා පැමිණෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා රාජරජ මහා මාත්‍ය ආදීන්ට මම මේ කට්ටියට විවේක වෙල්ලා කියලා කියනවා. ඒ නිසා මහණෙනි ආනන්ද හඳුරන කියනවා ඒ නිසා ආනන්ද මහණුන් අපේක්ෂා කරන්න ඕනේ නැත්නම් භාවනා කරන අපේක්ෂා කරන්න ඕනේ අනේ මටත් මේ බුදුහාමුදුරු පෙන්වන්න හදන මේ ඇතුළත ශූන්‍යතාවය ඇතුව වාසය කරන්න නැත්නම් මේකයි මගේ මහානකම මේකයි මගේ භාවනාව මේකට තමයි නිවන කියන්නේ ආහන්න ඒක නිසා උඹලත් පොඩ්ඩක් පරිස්සම් වෙලා බුදුහාමුදුරු මේ කියන්නේ බුදුහාමුදුරු මේක කරලයි කියන්නේ ඒ නිසා ආනන්ද භික්ෂුවක් මෙහෙමයි හිත හදා ගන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ මේ ශුන්‍යතා දර්ශනය මේ විදිහට ඉදිරිපත් කරනවා. ඉතින් අපි ඊයේ එනත ඊයේ වෙනකන් කතා කරා මේක ලේසි වැඩක් නෙවෙයි. මොකද මේ අපි එදිනදා ජීවිතේ සම්පාදනය කරන දෙයට හාත්පසම වෙනස් දෙයක්. අපිට එදිනදා ජීවිතේ ඕනේ ජනප්‍රිය බව. අපිට එදිනදා ජීවිතේ ඕනේ ලාභ සත්කාර. අපිට එදිනදා ජීවිතේ ඕනේ බහුසුතකම. අපිට ඕන ඉදිරියට ජීවිතේ දරුවෝ මල්ලෝයි ගෝලියෝ බාලයෝ වැඩි කම. අපිට එදිනා ජීවිතේ ඕන කරන්නේ අපි ඔක්කොම දන්න විශේෂේෂ්ඨී ලොක්ක බවටපත් වෙන්න. මේ හැම එකකින්ම වෙන්නේ මොකද්ද? විවේකේ නැති වෙනවා. පැසිකිලි කැසිකිලි කරන්නවත් වෙලාවක් නැහැ. එනිසා අපි හිතනවා අපිත් ලොකු තැනකට ඇවිල්ලා තියෙන්නේ කියලා. නමුත් සරුවචන් සඳහන් කර දුනා මේ පාරේ ගියොත් නිවනක පැත්තක් නිවනක හුලඟක් හම්බ වෙන්නේ. ඒ නිසා අනිත් පැත්තටත් සැලකිලිමත් වෙන්න නම් ඒ කෙනාට මේ ශූන්‍යතා දර්ශනය හිත හිස් බවට පත් කරගෙන ජීවත් වෙන එක එහෙම නැත්නම් මේ අත්හැරීම අපි සාමාන්‍ය වචනෙන් කියලා කියනවා නම් දාණය අත්හැරීම මේ විදිහට තේරුම් ගන්න. ඉතින් තේරුම් ගන්න එකේ දාණය දෙන කෙනා තමසන තමසතු වස්තුවක් නන්නඳුන කෙනෙකුට දීලා ඒ කෙනාගේ බඩගිනි දුක පිපාස දුක ලෙඩ රුක් දුක නැති කිරීම කටයුතු කරනවා. ඊට වැඩිය ටිකක් සැරට එහෙම නැත්නම් ඊට වැඩිය හොඳට හිතව දින තාලෙට සීලවන්තයා අබේ දානයක් කරා දානපතිය දෙන්නේ දාන දෙන එක න දෙන්නේ දස දාන වස්තුනේ අන්න පානං කරන් වත්තම් මාලාව ගත් වත්තම් ආදි වශයෙන් කැම බීම ඉඳුන් ඉතු යාන වාහන මල් ගඳ විලුන් පූජා කරනවා. ඒ සිල්වත දෙන්නේ අබේ මැරෙන්න ඉන්න කෙනෙකුට මරන්න නැතුව අතාරලා දාන්න. ඊසතට අබේ ලැබෙනවා. හොරකම් කරන්න තියෙන වස්තුවක් දැක්කට හොරකම් නොකර වස්තු හිමියට වස්තුව රැකලා දෙනවා අබේ දෙනවා. කාමීත්‍යචාරදී Tamanට අයිති නැති කාම වස්තුන් පරිහරණය කරලා කාම වස්තු හිමියට දුක් දෙන්නේ අබේ දෙනවා. බොරුවෙන් කියලමින් ඊසචනේ පරිසචනේ වැළකිලා බයක් වෙන්න තියෙනක බය නොදී වෙන්න ආදිනවා. මත්පැනින් මත්කුඩු වලින් මත් වෙලා අනුන්ට බයක් දෙන්නේ නැතුව අබේ දෙන නිසා දානයකට දානයකදී අපි ඇති කරගන්න අතහැර දැමීමට වඩා ලොකු අතහැර දැමීමක් කරා තමයි සීලයක් රකින්න පුළුවන්. ඉන්නේ සීලය රකපුවා අපි අබේ ලැබලා දෙනවා. අබේ ලැබෙන දෙන කෙනාට අබේ ලැබෙනවා. බයක් නැතුව සමාජයේ ඉන්න පුළුවන් තත්ත්වයක් ලැබෙනවා. අසහනෙ අඩු වෙනවා. ඊට පස්සේ එතකොට තමයි මේ සීලවන්ත කෙනාට තේරෙන පටන් අරගන්න මේ හොරකම් කරන මසුරු ලෝකේ මං දානපතියෙක් වුණා. දානපතිනියක් වුණා. ඒ දානපති දානපතිනෙන් අතර මම සිල් රකින්නෙක් පාටපත් වුණා. දන් දෙන අතර සිල් රකිනා හුඟක් අඩුයි. ඊට වැඩිය හුඟක් වටනවා ඉෂ්ටිරෝ මේ වගේ දවස් 7-8ක් එක දිගට සමාදන් වෙලා රකින්න සීලය. එහෙම සීලයක් රැකගෙන ඉන්නකොට යාට තේරෙනව නම් මම දැන් ඔන්න මිකාර මාතු පාසාදයට ආපු කෙනෙකුට තේරෙනව නම් පූර්වාරාමේ මේකේ හරක් බල්ලෝ ඌරෝ කපුයන්ගේ ප්‍රශ්නයක් නැහැ. ගාමවාසීන්ගේ ප්‍රශ්නයක් නැහැ. ග්‍රාම සංඥාව නැහැ. මේකේ තියෙන්නේ අරඤ්‍ය සංඥාව. ඒක නිසා Tamanට මේ හරකුන්ගෙන් බල්ලන්ගෙන් ඌරන්ගෙන් එළුවන්ගෙන් මෙන්න දින කරදර වලින් ඒ චිත්ත දර්ථේ නැහැ. මොකද ඒක දැන් නැහැ. මේ අරන්නේ නැහැ. ඊට පස්සේ රත්තරන් මුළු මැති රැකීම ආරක්ෂා කිරීම ප්‍රශ්නයක් නැහැ. ඒක දාලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ගානු පිරිමි කියන ග්‍රාම සංඥාවක් නැහැ. මට අරඤ්‍ය සංඥා තමයි තියෙන්නේ කියලා ඒ අරඤ්‍ය සංඥාවට කැමැති වෙලා ඒ මිගාර මාතුපාසාදේ නැත්නම් දැන් වචනේ කියන නිසන්නවට ඇවිල්ලා අපි භාවනා කරනවා නම් එයා අර විශාල වස්තු සම්භාරයකින් නැත්නම් ලෝකයකින් දැන් නිදහස් වෙලා අර හිස්කම ඒ ශූන්‍යතාවය බුද්ධි විඳිනවා එහෙම බුද්ධි විඳගෙන ඉන්නකොට Tamanට මේ මුළු අරණ්‍යයේ ඉන්න සුඛ අරණ්‍ය සුන්දරත්වයේ හරහා ඒකත් අමතක කරලා තමන්ගේ කයට හිත ගන්න පුළුවන් නම් තමන්ගේ කය කියන දේ සම්බන්ධ සංඥාව ඇර අරඤ්‍ය සංඥාවත් අයින් කරන්න පුළුවන් කය කියන සංඥාව යාලු කරගන්න තරමට. ඉතින් මෙතෙන්දී පුංචි තේරුම් ගන්න පුළුවන් කාරණාවක් අපිට තියෙනවා. සමහරට අහුවෙලා නැති එකක්. අපි මේ හරක් බල්ලෝ ඌර රත්තරන් මුතුමැණික් ග්‍රාම සංඥාව සෙනගෙන් අයින් වෙන්න නම් අරණ්‍යයක් අල්ලන්න ඕන. යමක් අතහරින්න බෑ තව දෙයක් අල්ලන්න නැතුව. ඒක නිසා අපි හැම වෙලාවෙම අතහැරීම ගැන කතා කරාට ඒ දේ අතහරින්නේ මේක අල්ලගනයි කියලා අල්ලන්න වාංගු කරන දේ ඩේට ගන්න දේ අතහැරපු දෙයට වැඩිය පුංචි එකක්. විශාල ලෝකයක් අපි අමතක කරලා අරඤ්‍ය සංඥාව ගන්නවා. අරඤ්‍ය සංඥාව අමතක කරන්නම් ඊට වැඩියම එකක් අල්ලන්නවා. ඒ අල්ලන දෙයට කියනවා කාය අනුපස්සනාව. මේ කායට හිත ගැනීමෙන් තමයි අපි අරණ්‍ය පැත්තකට දාන්නේ. කායක ලේසි නෑනේ. අරණ්‍යක ජීවත් වෙන ගමන් එක තැනකට ඉඳලා වාඩි වෙලා තමන්ගේ මානසිකාරය මේ කායට පමණක් සීමා කරනවා. මේක හයියෙන් ඇල්ලුවොත් අර කමතක වෙනවා බොහොම සැරයි. අපිට වෙලා තියෙන්නේ මේ තමන්ගේ කායට අපි ද්වේෂ කරගෙන ඉන්නේ හැම වෙලාවෙම. ඒ නිසා අපි බාහිරයට හරි කැමැතියි. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි කරන්නේ මේ ශරීරයට ද්වේෂ කරන එක තමයි. මේ ශරීරයත් එක්ක චිත්තක්ෂණයක්වත් ඉන්න කැමති නැහැ. ඉඳපු ගමන් වක්කාර වෙනවා අපට. ඉඳපු ගමන් බය වෙනවා අපි. ඉඳපු ගමන් ක්ලාන්ත වෙනවා අපි. ඉඳපු ගමන් මොකද උනේ කියලා හිතා ගන්නවත් බෑ. ඒ තරම්ම මේ කයට ද්වේෂ කරනවා. ඒ නිසා සරුවචාන්සේ සඳහන් කළා තියෙනවා. උඹට මේ විදියට කය ආරමුණු කරගෙන මුළු ලෝකෙම ශුන්‍ය කරගන්න මුළු ලෝකෙම එන දරත නැති කරගන්න අවශ්‍ය නම් ඒකට සීලයක් සමාදන් වෙලා ශිල්පිරිසක් මැද ඉඳගෙන ඒකට සුසු පරිසරයක් හදන හිත අලුත් කරගෙන මේක තමයි ලෝකේ තියෙන ලොකුම දානේ මේක තමයි ලෝකේ තියෙන ලොකුම පිංකම මොකද එක චිත්තක්ෂණයකට තමන් ඉන්න ඉරියව්වට හිත ගන්න ඒ මොකද තමන් ඉන්න ඉරියව්වට චිත්තක්ෂණයකට හිත ගන්න නම් එයින් බාහිර සියලු දේ දන් දෙන්න පුළුවන් වෙන්න ඕන. ඒ විනෝඩ අපි කරන්නේ මොකද්ද? තමන්ගේ කය පැත්තක දාලා ලෝකෙ බදාගන්නේ. ඒ තරම්ම කෑදරකමක් තියෙන කොච්චරද කියනවනම් එක චිත්තක්ෂණයකටවත් මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක සමාදම් වෙන්න කැමති නෑ. එළඹ වාසය කරන්න කැමති නෑ. ඒකට සාදු කියන්න කැමති නෑ. ඉතින් ඒකට පිස්සු කියන්නේ නැතු වෙන මොකද්ද කියන්නේ? මේක තමයි ওই මානසික අසහන කියන්නේ ඔන්න ඔතන. ඒ නිසා යම් කිසි කෙනෙක් වාඩි වෙලා ඉසෝදානාලා ඇවිල්ලා සීලය ආවර්ජනය කරලා සුදුරිද්දක් හඳම වාඩි වෙලා අනේ මුළු ලෝකෙම මිනිස්සු මේ වෙලාවේ මේ එක එක කරදර කංකටුලා තියෙදි මට අනේ බුදු පිළිමයක් ඉස්සරහා ඉඳගෙන මේ මගේ ඉඳගෙන ඉන්න කය මේ වාඩි වෙලා ඉන්න කයට හිතියෝ දාගෙන ඉන්න පුළුවන් නේ මේට වැඩිය සපක් නැහැ මේක කියලා ඒ චිත්තක්ෂණ සමාදන් වෙනවනම් ඒකට පහදින ඒකට එළඹ වාසය කරන හැම චිත්තක්ෂණයකම මුළු ලෝකෙම දන් දුන්න වෙනවා. ඒ නිසා අපි ඊයේ මතක් කරගත්ත විදිහට මේ කයේ හිත පවත්වන හැම චිත්තක්ෂණයකම පුදුමාකාර මේ ලෝකයේ පිළිබඳව චිත්ත පීඩා, දරත, දැල, දඩි ගති වලින් හිත ශුන්‍ය වෙලා යනවා. මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ තමයි යාට ආධ්‍යාත්මික ජීවිතයක් භාවනා ජීවිතයක් කියන එක එන්නේ. එතින් නිකන් අපි දන් දෙන්නේ නැති, හිල් ලකින්නේ නැති. නමුත් වැඩේට බහගත්තා වෙන්නේ සීලේ ජීවත් වෙන ගැම්මක් එනවා. මේන්න මෙතෙන් ආවට පස්සේ ඊට පස්සේ සරුවත්යන්සේ සඳහන් කරන මේ කය දැන් ඔබ ඉන්නේ ඔබ යංගත් එක්ක. ඉඳගෙන වෙන්න පුළුවන්, හිටගෙන වෙන්න පුළුවන්, ඇවිදිමින් වෙන්න පුළුවන්, නිදාගෙන ඉන්න පුළුවන්. නමුත් අපි ඉඳගෙන ඉන්න ඉරියව තමයි උගව දෙනෙක් කැමති භාවනා කරනවා කියන්නේ. ඉඳගෙන ඉන්න ඉරියවට ගිහිල්ලා මේ ලෝකය පිළිබඳව අමනසිකාරය පවත්තලා. මේ වචන හොඳට මතක තියාගන්න. මානසිකාරය කියලා කියන්නේ බලන්න ඕනේ දිහා බලන එක. බලන්න ඕනේ දේ දිහාට හිත යොමු කරලා බලන. අමනසිකාරය කියලා කියන්නේ නොබලන්න ඕන දේවල් නොබල ඉන්න එක. මානසිකාරයක් කවදාකවත් පවත්වන්න බෑ අමනසිකාරය දන්නේ නැතුව. සතියක් කවදාකවත් පවත්වන්න බෑ අසතිය කියන එක දන්නේ නැතුව. එහෙම නැත්තම් කියන්න ඕනේ ලෝකයේ පිළිබඳ අසති වෙන්න බැරි නම් තමන්ගේ කාය පිළිබඳ සතිමත් වෙන්න බෑ. ලෝකයේ පිළිබඳ අමනසිකාරය පවත්න්න දන්නේ නැත්තම් තමන්ගේ කාය පිළිබඳ මානසිකාරය පවත්න්න බෑ. තමන්ගේ කාය පිළිබඳ වර්තමාන මොහොත පිළිබඳ හොඳ සතියක් හොඳ මානසිකාරයක් පවත්නවා නම් ඒක තමයි එකම දේ මේ ලෝකෙන් එන්න තියෙන සියලු දුක් පීඩා. කරදරකම් කරච්චාරය. මානසික අසහනය. අසහනය නැති කරන්න තියෙන උත්තරේ. නමුත් අහලවත් තියනවාද මේ මානසික රෝගයක් තියෙන කෙනෙකුට මේ පැත්ත කරලා තමන්ගේ කාය දිහා බලන්නට බයතොට ලෝකේ රෝගේ තනිප වෙයි කියලා කියන වෛද්‍යවරයෙක් එහෙම කවදාවත් නැහැ. මොකද හේතුව ඒ වෛද්‍යවරියෝ පිස්සු. ඒ වෛද්‍යවරු මේ ගැටේ ලියාගත්ත කට්ටිය නෙමෙයි. ඒගොල්ලෝ දන්නේ බෙහෙතෙන් මේක සනීප කරන්න හැටි. එතන ඉන්ජෙක්ෂන් එකෙන් මේක සනීප කරන්න හැටි. එතන ඔපරේෂන් එකෙන් සනීප කරන්න හැටි. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඕනම කෙනෙකුට මේ වර්තමාන මොහොතේ ඉන්න වෙලාව වැඩි කරන්න වැඩි කරන්න මානසික රෝග කායික රෝග අඩු වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි මානස වර්තමාන මොහොතට ද්වේෂ කරන නිසා. ඒක නොදකින් නොපතන් කියාගත්ත ලෝකයක් අපේ ළඟ තියෙන. නොදකින් නොපතන් කියන ආධ්‍යාත්ම අධ්‍යාපන ක්‍රමයක් තියෙන අපිට. නොදකින් නොපතන් කියන වෛද්‍ය ක්‍රමයක් අද තියෙන. නොදකින් නොපතන් කියන නීති ශාස්ත්‍රයක් අපේ ළඟ තියෙන. නොදකින් නොපතන් කියන පිරිසක් මේ ලෝකේ ජීවත් වෙන්නේ. ඒ නිසා ඔක්කොම බාහිරාවර්ති. බුදුසසුන කියනවා බාහිරාවර්ති කියලා කියන්නේ බාහිර ලෝකේ සියලු දරතයන් සියලු දුක් පීඩා වලට අයිතිවාසිකම කියාගෙන මේ ලැබිච්ච සුන්දර මනුෂ්‍ය ජීවිතේ මේ manussකය පාවිච්චි කරන්නේ නැතුව උදේ ඉඳලා හැන්ද වෙනකන් නිකටල්ලේ තියාන අනේ අනිච්චං කීක ජීවත් වෙනවා මේ කරදර වලට. ඒ වෙනුවට තමන්න පුළුවන් නම් මේ කය පාවිච්චි කරලා ඒ කය දිහා බලාන හිටියොත් බුදුහාමුදුරුවෝ ඊට පස්සේ උගන්වනවා මේ කය කියන්නේ හතර මහා ධාතු. උඹට කරන්න තියෙන්නේ මොකද්ද? මේ හතර මහා ධාතුන්ගේ නාටක මේ වේදිකාවේ ඉන්නේ නළුව හතර දෙනා. ඒ හතර දෙනාගේ එක්කෙනෙක් ප්‍රධාන නළුවා වෙනකොට අනිත් තුන් දෙනා අනිවාර්යෙන් පස්සට යනවා. ඊගාවටේදී ඊගාව ජානිකාදී වෙන කෙනෙක් ප්‍රධාන නළුවා වෙනවා අනිත් තුන් දෙනා පස්සට යනවා. ඒ නිසා මේ වේදිකාව දිහා බලන හිටපන් ලෝකේ අමතක කරලා එතකොට පේන්නේ මේක ඇතුලේ කම්පන චංචල ගති පෙනේ උණුසුම් සිසිල් ගති පෙනේ බර හැල්ලු ගති පෙනේ වැగిරෙන පිටුකරන ගති පෙනේවි ආහන් ඔක දිහා බලන් ඉන්න තාකල් ලෝකේ පිළිබඳව අමනසිකාරයේ තියෙනවා තමන්ගේ කය පිළිබඳව මානසිකාරයේ තියෙනවා මේ ටික දන්නවනම් මේ ටික බහුලීගත කරනවනම් මේ භාවනා ලෝකේ එච්චර සංකරතා මොකුත් නෑ මම දන්න විදිහට භාවනා කරන ලෝකේ 90%ක්වත් තමයි 99ක්ම මේක නෙවෙයි භාවනා කියලා බාරගන්න. මේ Tamange මේ කියන කායානුපස්සනාව කායano බලන සුළු ගතිය ඒ හරහා මුළු ලෝකෙම ඉන්න තියෙන කාය දරත චිත්ත දරත අයින් කර ලෝකෙන් තියෙන දුක් කරදර වලින් ශූන්‍ය කරගෙන මේක දිහා බලන ඉන්නවනම් ඒකේ ආස්වාස ප්‍රසවාසයේ කියන වායෝ ධාතුව හෝ උණුසුම ශිෂ්‍යත කියන තේජෝ ධාතුව හෝ බර හැල්ලු ගති කියන පාඨවි ධාතුව හෝ වැగిරෙන පිටු කරන ගතිය කියන ආපෝ ධාතුව හෝ නැති එක චිත්තක්ෂණයක් අතර. ඔය හතර දෙනා එක්කෙනෙක් කවුරු හරි රංගනේ රංගනවා. තමන්න තියෙන මේ තමන්ගෙම මෙතෙක් කියාගත්ත කය දිහා මේන්න මේ ස්වරූපෙන් බලාන හිටියොත් බුදුරජාන් වහන්සේ ඒ මහා ශුන්්‍යත සූත්‍රයේ සඳහන් කරනවා මහානි උඹලා කවදා හරි මේ අභ්‍යන්තර ආධ්‍යාත්මයේ ශුන්්‍යතාවයේ එළඹ වාසය කරන්නේ කොහොමද කියලා ඇහුවොත් කවුරු හරි උත්තරේ මොකද්ද මේ බාහිරයට හිත දුවන කාමච්ඡන්දේ කියලා එකක් තියෙනවානේ කාමයේ අනු අපේ රූප බලන් ආශාව, ශබ්ද බලන් ආශාව, අහන් ආශාව, ගන්ධ රස පහසපතින ආශාව ඇස්තරගෙන ජීවත් වෙන දවල් චිත්තක්ෂණයක් ගන්න දවල් වරුවක අපේ හිත කොයිතරම් ශීඝ්‍රයෙන් කිසියම් න්‍යායපත්‍යක් නැතුව රූප බැලිල්ලෙන් ශබ්ද ඇහිල්ලට යනවා. ශබ්ද ඇහිල්ලෙන් ගන්ධ බැලිල්ලට යනවා. ගන්ධයෙන් රසට. කිසිම චාරයක් නැහැ. ඊ ගාවට මොනෝ කරයිද කියන්නේ. ආන්නේ ඒකට කියනවා කාම ගුණයන් කෙරෙහි ඇති කාමච්ඡන්දය කියලා. ඒක පිස්සු ඇසිච්ච රිලෙවෙක් වායි කියලා කියන්නේ. ඌ ඊගාට කොහාට පණිවිද කියලා ඌ දන්නෙත් නැහැ. අන්න ඒ විවිධත්වය හොයන රංගනය රසාස්වාදය ලෝකෙක තියෙන චිත්ත පීඩා ගෙනත් දෙනවා. මොකද හොයන්න ගිය කිසි කෙනෙකුට ඇති වෙන්න හම්බෙලා නැහැ. රූප බලන්න ගිය කිසිම කෙනෙකුට මේ තක්කල් මානව සංතතියේ හම්බ වෙලා නැහැ. අതൃප්ති කරව තමයි ඔක්කොම මැරලා තියෙන්නේ. ඌනම තමයි ඔක්කොම මැරලා තියෙන්නේ. කාමයට දාසෝ තමයි මැරලා තියෙන්නේ. ඉතින් අපිත් මේ කාම දාසෝ ඉන්න තාක්කල් මුළු ලෝකේ තියෙන කාය දරත, චිත්ත දරත, චිත්ත පීඩ රාශියක් ලැබෙනවා. ඒ නිසා බුදුහාමුදුර සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට මේ ලෝකයක් සම්බන්ධ දුක් පීඩා වලින් අයින් වෙලා ශූන්‍ය ආධ්‍යාත්මික ශූන්‍යතාවයක් ලබන්න ඕනේ නම් එයා ඒ කාමච්ඡන්ද ආදී බාහිර විවිධ රසයන් හොයනවා වෙනුවට මේ කයෙහි පහළ වෙන්න පඨවි ධාතුව හෝ ආපෝ ධාතුව හෝ තේජෝ ධාතුව හෝ වායෝ ධාතුව අරමුණු කළොත් ඒ අරමුණු කිරීමට කියන්නේ ඒකෝදි භාව කියලා. එක අරමුණකට හිත යනවා ඒ යනකොට විවිධාකාර බාහිර අරමුණට හිත පිටපැනීම නතර වෙනවා. එතන විවිධාකාර බාහිර හිත පැනීම නතර කරන්න තියෙන එකම ක්‍රමය තමයි ඇතුළත Tamanට හොඳට පේන අරමුණක එකක හිත බඳින එක. හිත හාද කරන එක. හිත යාලු කරන එක. හිත උත්සන්න කරන එක. හිත ආසන්න කරලා තියෙන එක. ඉතින් මේක තමයි භාවනා කරලා වාඩි වෙලා අපි කරන්නේ. හොඳට ප්‍රසිද්ධ වෙන ආශාර ප්‍රසආසය හෝ පිම්බි මහැකිලිම දිහා මේ මේ පිටපණින්න හදින මේ රිලා හිත වෙහෙස ගන්න නැතුව නැවත නැවතත් අර ඒක ආරමුණට බඳිනවා නම් සරුවච්ඡන්සේ සඳහන් කරන මේ කාමච්ඡන්දේ කියන නීවර ධර්ම වෙනුවට හිතේ ඒකෝදි භාව කියන ඒකාග්‍රතාවයට හිත ගන්න හදන එක තමයි මේ ආධ්‍යාත්මයේ ශූන්‍යව වාසය කිරීමට යෝගාවචරය ගන්න උත්සාහය මොකක්ද කියලා අහන ප්‍රශ්නට උත්තරේ. කාමච්ඡන්ද වෙනුවට ඒකාග්‍රතාවය. ඒකෝදි භාවයට හිත දානවා. ඊගාට ද්වේෂයක් තියෙනවනේ අපිට ඕන දේ වෙන්නේ නැති වෙනකොට අපිට හරියට තරහ යනවා. භාවනා කරන ඉන්නකොටත් වෙච්ච දේවල් ගැන තරහ, කරන්න බැරි වෙන දේවල් ගැන තරහ නිතර හිතට අඩුවානේ කවුරුරට කැස්සොත් පිට සද්දයක් ආවොත්, රස්නේ ටිකක් වැඩි වුණොත් ඉතින් හිත පැහෙන්න ගන්නවා. තද ද්වේෂයක් එන්න පටන් අර ගන්නවා. එතකොට මේට වැඩිය ඔච්චර ලේසිද එදිනදා ජීවිතය කියලා තේරෙනවා. මේක ඇවිල්ලා මේ සිලුත් අරගෙන පුපුර පුපුර ඉන්නකොට විශාල අකුසල කර්මයක් සිද්ධ වෙන්නේ නැද්ද කියලා හිතන හිතන තරම්. මොකද ගෙදර ඉන්න උදේ පටන් ගත්ත හැන්ද වෙලා දන්නෙත් නැහැ. ටෙලිවිෂන් එක බල බල පත්‍රේ බල බල කකුලක් උඩ තමයි ඕල් ඕල්ලා ඉන්නකොට තරහා යන්නේ නැහැ. මේකේ එක විනාඩි 5ක් ඉන්න බැරි වෙනකොට ඉඳගෙන අපායට ගිහිල්ලා යමෝ ඇවිලා අනිනවා. නැගිටින්න පුදුම ආසාවක් තියෙනවා. අනේ භාවනා නොකරන කාටවත් ඒ දුක නැහැ. ඒ නිසා තද ද්වේෂයක් එන්න පටන් අර ගන්නවා. භාවනා කරලා ගෙදර ගිය දවස්වල ඕගොල්ලන්ගේ ගෙවල් වල මිනිස්සු පුදුම කතා කියනවා. යන්න ඉස්සෙල්ලා මේ ප්‍රශ්න මේගොල්ලන්ට තිබුණේ ආවට පස්සේ අං ඇවිල්ලා කියලා කියන්නේ. ඉස්සර මේ බොහොම ජයයට ගෙදර මිනිස්සුත් එක්ක හිටපු මිනිස්සයා භාවනා කරලා ගිය ගමන් සද්ද රේඩියෝ එක සද්ද දාන්න බෑ. දොරක් හයියෙන් වහන්න බෑ. කහින්න බෑ. ගෙදර ඔක්කොමලත් එක ගැටු. ඒ තරම්ම මේක ඇතුලේදී පපඩම් බදිනා වගේ ද්වේෂයෙන් ගත කරන්නේ. උංගෝදෙනෙක් හිතන මේක වාගෙන හිටිය නැත්නම් විල්ලජ්ජයි කියලා මට විතරයි මේක ඇත්තේ කියලා උංගෝදෙනෙක් තනියම විඳවල නෑ ඔක්කොමලා එකම කඩෙන් පරිප්පු අරන් තියෙන එකම කඩෙන් පපඩම් අරන් තියෙන. වැඩේම පැහෙන එක තමයි. ඒක හරීම ලස්සනයි භාවනා කරන පෙළඹෙන මිනිසුන්ගේ ජම්ම ගතියක්ද මන් දන්නේ භාවනා ලෝකයක් දන්නේ නුරුස්නා ගතිය භාවනා ලෝකෙ විතර සාමාන්‍ය ලෝකෙ නෑ. ඒක ඒක ස්වභාවයක්. ඒක කියලා තියෙන අටුවාචාරින් වහන්සේලා කියලා තියෙන වෙනස් කාලයකට උන්වහන්සේලා සඳහන් කරලා තියෙනවා ඒක තියෙන ධම්මසංගණී අටුවාවේ කාම ලෝකේ ගෙවල් දොරවල ජීවත් වෙන මනුස්සයා ලෝකෙට බැඳලා තියෙන්නේ ආශාව හරහා. දරුවන්ට ආශාව, රන්දි ජීමුණු වෙනකොට ආශාව, හරක බාහන තියෙන ආශාව, ගමක ඉඳ තියෙන ආශාව මේකට බැඳිලා තියෙනවා. යම් දවසක යම් කෙනෙක් මේකෙන් පොඩක් වෙන් වෙලා අරණ්‍යගත වෙන්න, රුක්ක මූලගත වෙන්න, ශූන්‍යාකාරගත වෙන්න නැත්නම් සීලයක් රකින්න ඕනේ මම මේ දුස්සීලියොත් එක්ක ඉන්න බෑයි කියලා දාන මට්ටමක ඉඳලා සීල මට්ටමට නැගයි කියලා හිතන්නේ. නැගපු දවසේ ඉඳලා එයා සංසාරයට බැඳෙන්නේ කාමයෙන් නෙවෙයි ද්වේෂයෙන්. සිල්ලුතුන්ගේ ලෝකෙ පුදුම පුපුරු ගහන ලෝකයක්. ද්වේෂයමයි. සාමාන්‍ය ලෝකයේ අතර තියෙන කාමේ. ඒගොල්ලන්ට ආශාවල් තියෙන. ද්වේෂ සිල්වත් අතර එනතන සදාචාරවාදීන් අතර මොනම දෙයක්වත් දකින්න බෑ. දකින්නකොටත් අද වෙනවා. ඒ නිසා භාවනා ලෝකෙට යනකොට ඕක ඩබල් වෙනවා. මොනම දෙයක්වත් නුරුස්සන ගතිය. ඉතින් ඒ නිසා භාවනා ජීවිතෙට ගියාම හරි පැලෙන ගතියක් එනවා. ඉතින් ඒක භාවනා කරනකොට එන එක නතර කරන්න තියෙන්නේ එකම අරමුණක හිත පවත්වාගෙන යනකොට යම් වෙලාවක Tamanට තේරුණොත් අනේ මට එක විනාඩි 5ක් ඉඳගෙන ඉන්න බැරි මනුස්සයර දැන් විනාඩි 30ක් ඉඳගෙනවත් ඉන්න පුළුවන්. ඒක අරමුණක හිත පවත්වන්න බැරි එකන දැන් මට ආහනපාන රැලි 4ක් 5ක් එක දිගට බලන්න පුළුවන්. මට ඉස්සරහට මීටත් වැඩිය කරගන්න පුළුවන් වෙයිනේ කියන අර මූණට මූණ දාලා අරමුණ අල්ලගත්තට පස්සේ ඊටාම සියුම් මුරුදු එහෙම නැත්නම් ඒකට තරුණ ප්‍රීතියක් එන්න පටන් ගන්නවා කිසියම් චාරයක් නැතුව තිබුණ හිතේ අන්තං අරමුණේ අල්ලන්න පටන් ගන්නවා ඒක හරියට කියනවනම් ඉස්සල්ලාම පුස් බයිසිකල් එකක් පදින්න පුරුදුච්ච මිනිස්සයා කාගවත් සහයෝගයෙන් තොරව යන්තම් බයිසිකල් කෙලින් කරගෙන යන්න පුළුවන් වෙනකොට තාම කකුල බිම තියත යන්නේ තතන් සතන යන්නේ වට යට පුංචි සියුම් සතුරක් ඇති වෙනවා යම් වේගයක් යවුනට පස්සේ බැලන්ස් එකක් තියෙනවා ආන්නේ වගේ භාවනා ජීවිතයේ බැලන්ස් එක එහෙම නැත්නම් මූණට මූණ දාලා ඉන්න පුළුවන් ගතියක් එනකොට තරුණ ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. අන්නේ තරුණ ප්‍රීතිය ආපමනසට විතරයි භාවනාදීන ද්වේෂය ඒකට කියන්නේ ව්‍යාපාදේ කියලා. අන්නේ ව්‍යාපාදයට එක්ක සම්බර කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා මුල් ටික ඒ එවැනි අරමුණ වගලා ගන්නකම් මුණට මුණ දානකම් යෝගාවචරයා අලුතෙන් අස්සද්දන ඉඩමක අර දුෂ්කර කෘත්‍ය කරනවා වගේ ගස් අයින් කරලා මුල් අයින් කරලා මට්ටම් කරලා ඒ ටික කරනකොට හරි වෙහෙසක් විඳිනවා. ඊට පස්සේ ගහකොළ වෙදීගෙන එනකොට තමයි ගොවියට සතුටක් ඇති වෙන්නේ නිල්ල කපාගෙන නවදලි හේනේ භෝග පැලවෙන්න වගේ අන්න අරමුණත් එක්ක ටිකක් වැඩිපුර ඉන්න කරනකොට ආද වෙනකොට තරුණ ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. ඒක නිසා සරුවචන සඳහන් කර තියෙනවා ඇතුළත අජත්ත ආරම්මණයේ හිත ශූන්‍ය වෙනවයි කියලා කියන්නේ අර ද්වේෂය හිමීට අයින් වෙන්න පටන් අරගෙන ප්‍රමෝදයේ මෝදු වෙන්න පටන් ගන්නවා. පොඩ පොඩ පොඩ පොඩ මං හෙටත් මේක කරන්න ඕනේ දැම්මට තේරෙනවා කියලා ඒකට ක්‍රමසහවිදි අහුවෙලා අරමුණත් එක්ක සූදකම ඉන්න පටන් ගන්නවා. අන්න එතකොට අජ්ජත් අරමුණේ හිත ශූන්‍ය ජීවිතයකට ගත කරනවා. බාහිර වලින් ගෙනාවු කරදර වලින් තිබුණ ගැටුම පැලහෙන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. මේ දෙක හරියම ලස්සනයි ඒ ගැන බලනකොට මේ තරහා සහ ආශාව ඇලුම් ගැටුම් කියලා අපි කියන්නේ ওই දෙක නැති වෙනකොටම හිත නින්දට වැටෙනවා මේ අපි අවදිය තියානේ ඉන්නේ හිතේ උනන්දුව තියෙන්නෙම හිතේ රාග ద్వේෂය තියෙනකම් විතරයි යම් වෙලාවක ඒ හිත බඳ මන බඳන ආශා කරන රාගය තුළින් ඒ රාගේ ක්‍රමයෙන් අයින් කරගත්ත ගමන් අරමුණ හිත බැඳපු ගමන්. ද්වේෂය අයින් වෙච්ච ගමන් ඒ හිතට කෙලින් ඉන්න බෑ. හරියට උලම් බැස බැලුම් එකක් වගේ පාත් වෙලා වැක්කරෙන්න පටන් ගන්නවා. මේ රාගය ද්වේෂය දෙක තමයි මේකට ඉන්දන. භාවනාවේදී යම් වෙලාවක රාග ද්වේෂ ඉන්දන අඩු වෙනකොට බැලුමක උලම් බැස වගේ මේක වැක්කරෙන්න පටන් ගන්නවා. එතකොට අර ගුරුවරයාත් හම්බ වෙලා විවේකෙත් හම්බ වෙලා කමටහනක් ලැබිලා අර වුණත් යාළු වෙලා ඔක්කොම හරි ගිය වෙලාවට නිින්දක් එනවා. ඒක නිසා රාග ద్వේෂ දෙක බුදුහාමුදුර රාගෙට කියනවා ණයක් කියලා, ద్వේෂෙට කියනවා ලෙඩක් කියලා. මේ නිින්දර කියන්නේ මහවරයි කිය. Taman ඉල්ලන ඔක්කොම හම්බ වෙච්ච වෙලාවේ ගුරුවරයෙකුත් හම්බ වෙනවා ඉඳගෙන ඉන්න ආසනයකුත් හම්බ වෙනවා සීලෙත් හම්බ වෙනවා ඔක්කොම හම්බ වෙලා කරදරයක් නැති වෙලා වෙනවනේ රාග ద్వේෂ දෙකත් අයින් වෙච්ච වෙලාවේ නින්දට වැටෙනවා ඉතින් ඒක ඒක යෝගාවචරයට ඒක ප්‍රමාණ කරන්න අමාරුයි මොකද නින්දට ගියාට පස්සේ වෙච්ච ඉතින් දන්නේ නැති නිසා නමුත් සරුවචනසේ සඳහන් කරනවා අජ්ජත්තේ ශුන්්‍යතා විහරණයක් කැමති වෙන කෙනෙක් නම් තමන් අරමුණත් එක්ක ආද වේගන එනවා දකින්නකොට අරමුණත් එක්ක වගලගෙන දපඩ දමාගෙන මුණට මුණ දාගෙන එනකොට අපේක්ෂා කරන්න කියලා තාව නොබෝ වෙලාවකින් මේ හිත අයිස් පෙට්ටියකට දාපු බටර් කෑල්ලක් වගේ එහෙම ගල් වෙන්න පටන් ගන්නවා. ගල් වුණාට පස්සේ අර ලැබුව සියලු සම්පatti අමාරුවකින් කලාතුරකින් හම්බෙන සියලු සම්පatti පුස්කන්න පටන් ගන්නවා, රොස් වෙන්න පටන් ගන්නවා, පිලුණු වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ නිින්ද නොයෑම සඳහා ਸਰවචනාංශයේ දීලා තියෙන්නේ විතක්කේ චෛතසිකය මේ මෑත කාලේ වචනෙන් කියනවා නම් මෙනෙහි කිරීම. තමයි නිතරම මේ ආස්වාසේ ආස්වාස වශයෙන් ප්‍රසවාසේ ප්‍රසවාසයෙන් මෙනෙහි කරමින් ඉන්නවා නම් එහෙම නැත්නම් සද්දයක් ඇහෙනකොට හිත කැඩුනා නම් සද්ද වශයෙන් මෙනෙහි කරගෙන ඉන්නවනම් නිින්දයක් නැහැ. නමුත් අර වෙන්නේ අරමුණ හොඳට හාද වෙනකොට අරමුණට මුණට මුණ දාලා ඉන්නකොට ඉතිනවා දැන් නම් මෙනෙහි කරන්නේ නැතුවත් ඉන්න පුළුවන් වෙයි කියලා අර ශක්තිය මුදා හැරීම වීරිය ක්‍රියාවත් කිරීම නතර කරලා යන්න ඇතියොත් දක්ෂයෙන් ඕනනම් ඒක කරත හැකි. නමුත් නින්දට වැටෙන්න. ඒ නිසා ආධ්‍යාත්මයේ ශුන්්‍යතා විහරණය ගත කරනවායි කියලා කියන්නේ නිදිමත එන පරිසරයක් දකිනකොට වහාම අඳුර ගන්නවා දැන් අයිස් කෑල්ලක් මේ බටර් කෑල්ලක් ෆ්‍රිජ් එකට දැම්මගේ ගුලි වේගන එන්නේ මිදිගෙන එන්නේ මේක රත් කරන්න ඕන. රත් කරන්නම් මෙනේ කරන්න ඕන. අපි ඊපෙරද තිබුණ ධර්ම සාකච්ඡාවල කීප වතාවකම දක්වලා තිබුණා. සක්මන් කරනකොට තමයි තේරෙනවා හොඳට සක්මන කෙරෙනවා. එතකොට මෙනේ කළ යුතුද හොඳට භාවනාව යනවනම් විශ්‍රාම වෙනවනම් හිත අනායාසයෙන් වෙනවා නම් මෙනෙහි කරුවට කමක් නැහැ. නමුත් මතක තියාන්න මේක යට හොරෙක් ඉන්නවා. මේ සියල්ල හරි ගියාට පස්සේ නිින්දට වටනවා. එහෙම වුණොත් එimhe මේ මෙනෙහි කිරීමේ යන්ත්‍රය දැනගන්න. ආස්වාසි ආස්වාසි කියලා මෙනෙහි කරන ප්‍රසවාසි ප්‍රසවාසි කියලා මෙනෙහි කරන. නැත්නම් ආස්වාසි ඇතුල් වෙනවා කියලා මෙනෙහි කරන ප්‍රසවාසි පිට වෙනවා කියලා මෙනෙහි කරන. නැත්නම් ගන්නවා කියලා මෙනෙහි කරනවා හෙලනවා කියලා මෙනෙහි කරන. අන්නේ මෙනෙහි කරනකොට හිත නැගිටලා එනවා. ඒක ඒ අවස්ථාවේ හැටියට රත් කරලා තියාගැනීම. හීල් වෙන්න දෙන්නේ නැහැ. හීල් වෙච්ච ගමන් නිදිමත ගන්නවා. මෙන්න මේ නීවරණ එක එකට ප්‍රතිනිධි තියෙනවා. අන්නේ ප්‍රතිනිධිය දැනගෙන මේ වෙලාවේ නීවරණ එන එක වළක්වාගෙන ඉදිරියට ගියොත් අර රැකගත්තු ශූන්‍යතාවය දිගට පවත්වන්න පුළුවන්. එහෙම නැත්නම් උද්දච්ච කුක්කුච්ච කියලා තමන් කරපු දේවල් පිළිබඳ තැවෙන ගතිය සහ අනාගතය පිළිබඳ සැලසුම් ඇති කරන ගතිය ඉන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම රාග ද්වේෂ නැති විවේක වෙච්ච ගමන් හිත ඉතින් අර වමාරා කෑම කරනවා. හිතේ තියෙන පරණ වෙච්ච කුණු කන්දල් ඔය හරක් දවල් තිස්සේ කාලා මේ වගේ වෙලාවට ගහක් යට ගිහලා වමාරා කෑම කරනවනේ. ඒ කර්ම ගැහැටි. අපේ හිතත් ඒ වගේ. ඉස්පාසුවක් වෙච්ච ගමන් අර පරණ කුණු කොට ඇදලා අරගෙන ඒ කංක පමණි කර කර කන්න පටන් ගන්නවා. කියනකොට නම් ටිකක් ඇතයි වගේ. ඒ කරන්නේ ওই ටික තමයි. වැඩේම කාපු අය එළියට යන ගොඩස් කාලා එළියට යන්න දෙන්නේ නැහැ. ආය හපල හපල හපල පාය දාගන්න. ඒකට ඊගා ගොඩස් එක එනවා අපනවා. හරකෙක් දිහා බලන්න ඕකට තමයි කුක් කුක්කුච්චේ කියලා කියන්නේ. උද්ධච්ච කුක්කුච්චල කුක්කුච්ච කියන්නේ වෙච්චි වැරදි ගැන හිතනවා. එනතන අනාගත සැලසුම් හදනවා. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා යම් කිසි කෙනෙකුට රාග ద్వේෂ නැත්නම් නිින්ද කියන මෝහ තුන නැති වෙච්ච ගමන් හිත වර්තමාන මොහොතේ හිතවන්නේ නැතුව අතීත නාගත පණින එක එක්කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි. එක්කෙනෙකුගේ සීලෙන් දෙකම නිසා නෙවෙයි මේ චිත්ත ධර්ම. නමුත් මේ චිත්ත ධර්මන්ට බුදුහාමුදුර උත්තර දෙනවා. බුදුසෙන් සඳහන් කරලා තියෙනවා අරමුණේ හිත සුඛය විඳිනවනම් ප්‍රීතිය තික්මලගිය සුඛය විඳිනවනම් ඒක අපේ සිංහලෙන් ගන්න තියෙන්නේ ආස්වාසයක් ආස්වාදයක් බවට පත් වෙච්ච වෙලාවේ අතීත නාගතයට යන්නේ. නමුත් මේ හිතාන ඉන්නකොට අනේ හුස්ම නම් තියෙනවා තමයි ඉතින් ඕකෙන් කවද්ද නිවන් දකින්න නිකන් උලන්නේ. උලන් ආශ්වාස කරලා හරියන්නේ නැහැ නේ කියලා හිතන්න පටන් ගත්තොත් මේ වෙලාවේ ගෙදර හිටියනම් පොල් ටිකක්වත් ගන්න තිබ්බා. අම්මටත් උදව් කරන්න තිබුණා. තාත්තත් එක්ක හීයක් කහන්නවත් තිබුණා කියලා ඉතින් පටන් ගන්නවා. මේ හුස්මේ කොහෙද නිවන්? උලන් වල කොහෙද කියලා. ඉතින් අර Taman බුද්ධ විඳින ආස්වාද ප්‍රසවාසයේ ප්‍රනීත නැහැ ඒ වෙලාවේ. ආස්වාද ප්‍රසවාසයේ ඉන්නේ අමාරුවකින් කල්පයකට හම්බෙච්ච නැති අවස්ථාව. නමුත් ඒක හීන වෙන්න පටන් ගන්නවා. ප්‍රීතියක් නැහැ ඒක සුඛයක් නැහැ. එතකොට අනිවාර්යයෙන්ම හිත ඊට වැඩි වටිනාකමක් තියෙන විදිහට වෙච්ච වැරදි ගැන කල්පනා කරනවා. අනාගතය ගැන සැලසුම් කරනවා. ඒක විතරක් නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක මට විතරයි කියලා හිතනවා. ඔය ප්‍රශ්න අහනකොට ප්‍රශ්න අහන්නේ ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ මිනිස්සුයෝ ඉඳා. එක්කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි. කාගේ තිතේ හැටි. ඒකට කියන්නේ චිත්ත ධර්ම කියලා. භාවනා කළ ධර්ම සාකච්ඡාවකට ගිහිල්ලා මේක විසඳ ගන්නකම් අපි මේකට තැවෙනවා. අපි මේක පිළිබඳව බුද්ධම විදියට පශ්චාත්තාප වෙනවා හීනමාන ඇති කර ගන්නවා කාට කියන්දෝ කොහොම කියන්දෝ කියලා හිතනවා භාවනා ලෝකෙ මේක ඉතාම ප්‍රසිද්ධ මාතෘකාවක්. අපි උත්තර දෙන්නෙම ප්‍රසිද්ධියේ සාකච්ඡා කරලා කියනවා ආනපානින් වෙලාවට මට ඒක තේරෙනවා නැත්නම් මගේ හිත මේ විදියට අතීතයට යනවා අනාගතයට යනවා ඒක මේ පුද්ගලික දෝෂයක් නෙවෙයි. මේ හිතේ හැටි. ඒ නිසා අපි ඒක හෙලි කරන අතර අපි බලන්න ඕන මේ බල දකින්නකොට ආස්වාසය නිකාම ආස්වාසය කියලා බලනකොට මේ ආස්වාසය ප්‍රස්වාසය වෙනස මොකක්ද? කොහොමද මං ආස්වාසය ආස්වාසය කියලා දැනගන්නේ කියලා ඒ ආස්වාසයේ රස මිහිර සාරේ උරා බොන්න පටන් ගත්තා. ඒකට කියන්නේ ධර්ම ඕජාව කියලා. ධර්ම ඕජාවට හිත වැටුනොත් අචීතනාගතයට යන්නේ. ධර්ම ඕජාව කියලා කියන්නේ මම ආස්වාස කරනකොට මං ආස්වාසේ අත්විඳින්නේ කොහොමද? අත්දකින්නේ කොහොමද කියලා ඒ වෙලාවේදී ඒ ආස්වාසයේදී ඇතිවෙන දේවල් උරා බොනවා රස විඳිනවා ඕජාව රස විඳිනවා විතරක් නෙවෙයි ඊගා කමඨාන් සුද්ධ කරනකොට මම මේක කොහොමද කියන්නේ කියන එකටත් වග වෙනවා ඒ වෙලාවේ වින්දටම අදී කියන්න බැරි නෑ ඒකෙන් ඒක ගුණයක් එන්නේ ඒක නිසා අපි ආස්වාසේ එන්න එනකොට කොච්චර සාදරලක බලනවද කියනවනම් ඒක එනකොට සීතලද දැනෙන්නේ පිටිමැදීමක්ද දැනෙන්නේ දිගක් දැනෙනවද කොටක් දැනෙනවද නාසිකාග්‍රය දැනෙන්නේ බඩේ දැනෙන්නේ කියලා ඒ ලකුණු ටික සේරම හිතනව නෙවෙයි අචිතනගත නෙවෙයි අස්පනා පිට වෙන දේ Tamange මුළු ජීවිතේම හම්බ කරපු සියලු හරක්පල්ල ඌරන්නත් වැඩිය වස්තු භෝග වලටත් වැඩිය ග්‍රාම සංඥාවටත් වැඩිය නිවනට අත්‍යවශ්‍ය දේ තමයි මේ අස්පනා පිට කියන ආස්වාසේ සියලු ස්වභාව ලක්ෂණ අට අත්‍යන්ත ලක්ෂණ කියලා කියනවා පෞද්ගලික ලක්ෂණ කියනවා පච්චත්ත ලක්ෂණ කියලා කියනවා ආවේනික ලක්ෂණ කියලා කියනවා මේක ඉතාමත් වැදගත් කාරණාවක් යෝගාචරය දිනුනනද කියලා කියන්නේ දැක්කට දැක්ක දේ මේකයි කියලා විශේෂයෙන්ම උද්දේශ කියලා කියනවා ආස්වාසය ආස්වාසයේ වශයෙන් ප්‍රස්වාසයේ නෙවෙයි කියන එක දකිනවනම් ඒක භවනා ජීවිතේ විතරක් නෙවෙයි මෙතෙක් කල් අපි ළඟ තියෙන මේ යන්නේ කොහෙද කියනකොට මල්ලේපොල් කියන අංජබජල් එක නැති කියලා අපි දැන් ඕන කෙනෙක්ගේ ඕන ප්‍රශ්නයක් අහන්න උත්තර දෙන්න අදාළ නැතික. කවදාකවත් කාටවත් තේරෙන්නේ නැහැ. මේ උසාවිය අහන්නේ මොකද්ද මං දෙන්න ඕනේ කට උත්තරේ කියන එක දන්නවනම් ඔච්චර නඩු කල්යන්නේ අපි ඉන්නේ කතා කරනකොට වල්පල් මිස කවදාකවත් කියන්න ඕන දෙයක් කියෙන්නේ ඒ මොකද අපිට මේ යමක් දිහා ඒ වෙලාවේ බලලා දන්නේ අපි වෙලා ඊයේ කතා කරනවා හෙට ගැන කතා කරනවා කියනකොටත් හිත අවුල් වෙලා තියෙන නිසා යම් වෙලාවකට යෝගාවචරයට මම ආස්වාස කරනකොට මම ආස්වාසි කියලා මෙනෙහි කරා. එතකොට මට ආස්වාසිය මෙන්න මේ මේ ටික දැනුණා. ඊට ප්‍රසවාසය ආව මම ප්‍රසවාසය කියලා මෙනෙහි කරා. මට ප්‍රසවාසයේදී මේ මෙන්න මේ ටික දැනුණා කියලා ආස්වාස සහ ප්‍රසවාසය දෙක අතර වෙනස වෙන්කොට කියමන පරිච්ඡේද ඥානය පහළ වුණා නම් මේ ලෝකේ තියෙන සංකෘතාවය නැතිලා ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් අහන කාරණාවනේ උත්තර දෙන්නේ ওই නරිය බල්ලයි කතාවක් කතා කරලා මම ඉඳලා තියෙනවා කමටහන් සුද්ධ කරනකොට ගොඩාක් වෙලා පැත්ත කරලා අහගෙන. කවදාකවත් කෙනෙක් මේ කරපු දේ නෙමෙයි කියන්නේ හිතීච්ච දේවල් gedera තියවෙච්ච දේවල් අරපතේ මෙහෙම තිබ්වාර අහමුතුරු මේ තිබ්බයි කියලා කතා කරන මේ ඇස්පනා අපිට පේන දේ කියන්නේ මේකට හොඳ කතාවක් කියලා දුණා මහත්මා ගාන්ධිතුමා මහත්මා ගාන්ධිතුමා ඉපදිලා තියෙන්නේ ප්‍රභු ප්‍රභු පවුලක රාජ්‍ය තාන්ත්‍රික මිනිස්සු යන්නේන පවුලක හැබැයි අන්තිම ලැජ්ජා කොල්ලෙක් ගෑනු නැගතින් උපදිච්ච පිරිමියෙක්. සෙනග එනකොට ගිටපයින්නවා. කවදාකවත් යන්නේ නැතුළු එළියට මොකද තාත්තා හම් වෙන්න හරියට වැදගත් වෙනවලු. හැබැයි මෙයා දොර දොරරිද්ද පිටිපස්සේ ඉඳගෙන හොරෙන් අහනවලු. ඊට පස්සේ මෙයාට තනියම කල්පනා වුණලු මේ රාජ්‍ය නායකයෝ එක්කෙකුටවත් ඕන දෙයක් කියන්න තේරෙන්නේ නැහැ කියලා. වටවලල්ලේ යනවා. දේශපාලන කතා පොඩ්ඩක් අහන්න. පාර්ලිමේන්තුවේ හැන්සාඩ් එක කියවන්නේ උසාවියක දෙන කට උත්තර බලන්න යන්නේ කොහෙද කියලා ඇහුවොත් මල්ලේ පොල් තමයි. කවදාකවත් හරපද්ධතියක් නැහැ. ඉතින් ගොඩාක් කල් යනකම් හිතවලු ගාන්ධි පොඩි කොල්ල කාලේ යකෝ මෙච්චර වැදගත්තු මෙච්චර කලාකාරයෝ පඬිත්ලා රාජ්‍ය නායකයෝ කතා කරනකොට කොච්චර අදාළ දේවල්ද කතා කරන්නේ කියලා. මේක මෙයාට ගැඹුරට වැදිලා ඊට පස්සේ දාගත්තම මම කතා කරනවා නම් කතා කරන්නේ කාට හරි තේරෙන දෙයක් නැත්තම් කතා නොකර ඉන්නවා කියන්නේ. අන්තිමට ලෝකේ ඉන්න හොඳම කතිකයා බාටපත් උනා. මුළු ලෝකෙටම අවිහිංසාවාදය කියලා දෙන්න තමයි එයා තේරුම් ගත්ත මොකද අහගෙන ඉඳලා පේනවා දෙන්නේ කතා කරනකොට තමන්ගේ මාන්නේ කියා වහන්න දඟලන දැඟලිල්ල. තමන්ගේ මමයා පෙන්වන්න හදන දැඟලිල්ල. තමන්ට ලාභ සත්කාර වැඩි කර ගැනීමට මේ කතාව පාවිච්චි කරන හැටි දිහා බලනකොට අදාළ මාතෘකාව කොහෙදෝ මේක හරහා තණ්හාමාන දිට්ටි වැඩෙනවා මිස sannivedanayak නෑ මේ නිසා භාවනා කරන වෙලාවේදී ආස්වාස කරන වෙලාවේදී ආස්වාසය මේකයි කියලා අහුලා ගන්න එක ඒ ඕජාව විඳින එක එකක් ඊට පස්සේ ඒක निराවුල්ව කාටට ප්‍රකාශ කරනවා කියන එක sannivedana ප්‍රශ්නයක් අපි මේ වගේ රිට්‍රීට් 10ක් කරලා බලන්න ඒත් එන්නේ නැහැ. කවදද අපිට කරන්න පුළුවන් වෙන්නේ මම ආශාස කරනවාදී මට හොඳට ආශාසෙ මෙනෙහි වුණා. මෙනෙහි වෙනකොට මට ආශාසෙ වැටෙන මෙහිමයි. ප්‍රසවාසය වෙන වෙලාවදී මම දැනගත්ත දැන් ආශාසෙ නෙවෙයි කියලා මෙන්න ප්‍රසවාසය ප්‍රසවාසය ඇති මෙහෙමයි කියලා මේක දන්නවනම් භාවනා කරන්න ඕනේ නැහැ. මෙච්චරයි භාවනා කරන්න තියෙන්නේ මේ අස්පනා පිටිරිතේ දකින්නවා දැකපොදි දැකපු හැටියට කියන්න පුළුවන් නම් අපේ ඇතුලේ ප්‍රශ්න චිසිනවා පිට ප්‍රශ්න චිසිනවා ඒ නිසා අපි මේක හරියට දැනගන්න ඕනේ කතා කරනවා නම් කතා කරන්න දන්න දෙයක් ගැන අත්විදපු දෙයක් ගැන අත්විදෙත් අතිශෝක්තියට දාන්න එපා ඒ විදිහට කියන්න පුළුවන් නම් බුදු වෙනවා බුදුරජාණන්සේ කතා කරලා තියෙනවා මේ ලෝකේ ප්‍රශ්න ඇති කරගන්න තරක් ප්‍රශ්න ඇති කරන කතාවෙන් තච්ඡතෝ සච්ඡතෝ තේතතෝ ප්‍රියතෝ අත්ත් සංහිතෝ වෙන්න කියලා. වෙච්ච දෙයක් ගැන කියපන්. ඉගෙන උඹට වග වෙන්න පුළුවන් දන්න දෙයක් ගැන කියපන්. ඒක අතිශෝක්තියට දාන්න බෑ. වෙච්ච හැටිම කියපන්. ඒක ඒ මනසට ප්‍රිය නම් විතරක් කියපන්. ඒ වගේම එකකින් අර්ථය සිද්ධ වෙනවා නම් කතා කරපන්. අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරන වචන වල ඔය හතරට දාලා එහෙම කතා කරලා බැලුවොත් මොනවද කතා කරන්න තියෙන්නේ? කොහේ දකින්නට නාන කොට අහනවා ආනානද? ආ හොඳයි. ඔච්චර තමයි අපේ අපේ ඇයි හොඳයි ඔච්චර තමයි. මේක තියෙන තාක් කල්ල උද්දච්ච කුක්කුච්ච නතර කරන්න බෑ. නිසා සෙනගක ඉඳගෙන අපි ජනසන් නිවේදනයට වැටලා ඉන්න තාක් කල් භාවනා කිසිම දියුණුවක් බලාපොරොත්තු වෙන්න එපා. ඒකේ මෙච්චර කක්ක ගොඩක් තියෙදි මේ කන් හැන්දෙන් අයින් කරන්න බෑ. ඒක ඒකට බුල්ඩෝසරයක් ඕන වෙනවා. භාවනාදි කරන්නේ කන් හැන්දෙන් අයින් කරන්න. ඒ නිසා එව්වයිදි හොඳට මතක තියාගන්න කතා කරනවා නම් ධම්මීවා කතා ආර්යව තුන්නී භාව. කරනවා නම් ධර්ම කතා කරපන් නැත්නම් ආර්ය තුෂ්ණී භාවෙන් හිටපන්. ඒකයි මේ කට්ටිය භාවනා කරන්න ඉන්නේ නැත්තේ. මොකද සෙල්ෆෝන් එක ගන්නවා කියලා ඒකයි ප්‍රධාන තරහ. භාවනා කරන්න එන්න උලා එම් බෑ සෙල්ෆෝන් ගන්න බෑ. අපිට ගිහිල්ලා කාමරයට ගිහිල්ලා කාට හරි කතා කරන්න තියෙන එක මානවයිති වාදිකම නෑ. අයියෝ අදේ මේක වගේ. ලියුමක් අත ලියන්න කතා කරන්න දෙන්නෙත් නෑ කියලා. ඒකල අහන භාවනා කරන මේ හිතවිලි එනවනේ. දැන් මොකද කරන්නේ කියලා. ඉතින් හිතවිලි නාවොත් තමයි බුදුමේ. මොකද ඒකටමනේ අනුග්‍රහය. වමාර වමාර කම. ඉතින් ඒක නිසා ਸਰුවතන සඳහන් කරනවා අජ්‍යත් ආධ්‍යාත්මේ ශුන්්‍යතාවය උපයන්න නම් උඹ උද්දච්ච කුක්කුච්ච පිටු දැකලා ඒ වෙනුවට සුඛය භාවනා කිරීමේදී ලැබෙන ඒ ප්‍රසාදය ඒ පැහැදීම ඇති කරගනින් ඒ පැහැදීම එන්නේ නැහැ ඒක හුඟක්කල් භාවනා කරනට එන බයිසිකල් එක පැදලා පැදලා පැදලා ඒ බයිසිකල් එක ඇඟත් එක්ක හරියට සමබර කරගන්නවා කියන එක මුල් කාලේ බෑ මුල් කාලේ මේක දඬු කඳක් අතේ කකුල් දෙක ගහගෙන හරි කරදරෙන් කරන්නේ ගා කලන බයිසිකල් එක Tamanට ටියුන් වෙන්නේ හරියට යුණාට පස්සේ කොච්චර පුරුදුනවද කියනනම් අත් දෙක අතහැරලා ඇඟ පද්දලා බයිසිකලෙත් එක්ක යන්න පුළුවන් වැටෙන්නද. එතකොට බයිසිකල් පැදීම සුඛයක් වඩපත් ඒ තරමටම ආශස් ප්‍රසආස ඒ තරමටම වම දකුණ ඒ තරම එදිනදා ජීවිතේ සතිය එනකොට තමයි තේරෙනවා අනේ මගේ ජීවිතේ දැන් ආධ්‍යාත්මයක් තියෙනවා මට සතිය පිහිටවලා තියෙනවා මට මේ ඉන්න අරමුණ මන් දන්නවා. අන්න ඒකට යම් වෙලාවක Tamanටම Taman ගරු කරන සමාදන් වෙන සාදු කියන තැනට ආවන ජීවිතයේ සුඛයක් බවට පත් වෙනවා. ඒක රූප බලලා ගන්න එකක් නෙවෙයි. ශබ්ද අහලා ගන්න එකක් නෙවෙයි. ගන්ධ රස භාසින් ගන්න එකක් නෙවෙයි. කෙලස් නැතිකම නිසා ඇතිවෙත හිස් භාවය නිසා ශූන්‍ය භාවය නිසා ආස්වාදයක්. අපි මෙතෙක් කල් තිබුණේ ආමිෂේ. අපි මෙතෙක් කල් සැපවින්දේ ආමිෂේ. දැන් මේ කියන සුඛය නිරාමිෂ සුඛයක්. මේකට බුදුහාම කියන්නේ විවේකජං පීති සුඛං. විවේකයෙන් හටගත් ආ වූ ප්‍රීති සුඛය. අපි මෙතෙක් කල ප්‍රීති සුඛය හිව්වේ කානිවල් වල. අපි මෙතෙක් කල ප්‍රීති සුඛය හිව්වේ ටෙලිවිෂන් වල. අපි මෙතෙක් කල ටෙලිවිෂන් හිව්වේ කාලා බීලා. දැන් දන්නවා ඒ හැම වෙලාවකම හිත බාහිරේ. දැන් මේක ඇතුලේ මේ Taman උප්පත්තියෙන් හම්බෙච්ච හුස්මේ හිත පිහිටලා ඒක පිළිබඳව සතුට වෙනකොට උද්දච්ච කුක්කුච්චේ ඉන්නේ. ඊගාට විචිකිච්ඡාව අපි ඔය ප්‍රශ්න අහනකොට මෙහෙම මෙතන හිත එකඟ වුණාට පස්සේ කියනවා මං කොතනද දන්නේ දැන් ඉන්නේ මං ධානයකද ඉන්නේ දන්නෙත් නෑ මම මාර්ගඵල ඥානයකද දන්නෙත් නෑ irdiviත ඥානෙත් දන්නෙත් නෑ ඕන දැනගන්න ආසාවක් පහළ වෙනවා ඒක නැත්තම් හිතනවා මේක ඉස්සරහට යනවත් දන්නෙත් නෑ සමතෙත් දන්නෙත් නෑ විපස්සනා දන්නෙත් නෑ කිසිම අදාළතාවයක් නැති සැකේ ඉන්න පටන් ගන්නවා ඉතින් යෝගාවචරයේ තියෙන තකතිරුකම කියලා කියන්නේ මේක ඥානයක් කියලා හිතලා අරකට හොරදාන. මෙච්චර මේ ලස්සන හදාගත්ත අර නීවරණයන්ගෙන් තොර තිබුණු தത്വෙදී පදනම් විරහිතව සැක කුකුස් පහළ වෙන්න පටන් ගන්නවා. ඒකනම් ස්වභාවිකයි. කුකුස් පහළ වෙන එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. නමුත් යෝගාචරණයකට පොහොර දානකොට අනී අර සතියේට මොකද වෙන්නේ? ආනාපානෙට මොකද වෙන්නේ? ඉතින් ඒකෝදි භාවයට මොකද වෙන්නේ? අනවශ්‍ය ද්වේෂයක් පහළ වෙලා දරා ගන්න බැරි දුකක්. ඒක නිසා මේ සැකය කියන එක මනුස්ස ජීවිතයේ ආධ්‍යාත්මික විතරක් නෙවෙයි. විවාහ ජීවිතය විතරක් නෙවෙයි. බිස්නස් වලට නෙවෙයි. මේ හැම යුද්ධයක්ම ලෝකේ ඇතිලා තියෙන සැකයක් නිසා. හැම දික්කසාදයක්ම ලෝකේ වෙලා තියෙන සැකයක් නිසා. නමුත් අපි කොච්චරක් මේ සැකය ඥානයක් විදිහට පටලවාගෙන තියෙනවද? අපි හිතන මේක විමසුන්න ඕන කියලා. අපි හිතන මේක ධම්මවිචේ සම්බොජ්ජංගේ කියලා. අපි හිතන මේක මීමන්සා නෝන කියලා. නමුත් යෝගාවචරයට තේරෙන්නේ නැහැ මේ වෙන්නේ ඇති කරගත්ත වර්තමානයේ හිත පවත්වන එක ජරා කරන දෙයක් කියලා තේරුම් ගන්නවා කියන එක අන්තිම අමාරුව. ඒ නිසා ඒකට අවශ්‍යයි සද්ධාව. හොඳට සද්ධාව තියෙනවා මම ධ්‍යාන සමත වුණත් කමන්නේ විපස්සනාට කමන්නේ. ඉස්සරහ ගියත් කන පස්ස ගියත් කන අඩු ගානේ සතෙන් මැරෙන්නේ නැහැ මේ වෙලාවේ. හොරකමක් වෙන්නේ නැහැ මේ වෙලාවේ. කාමීත්‍යචාරයක් වෙන්නේ නැහැ මේ වෙලාවේ. බොරු කේලම් හිස් වචන නැහැ මේ වෙලාවේ. මම මේක නොකර ගෙදර හිටියනම් මෙව වෙනවයි කියලා කොයිද සාතිකයක් තියෙන්නේ. ඒසෝ ඔය මහ ලොකු දෙයක් ඕනේ අඩු ගානේ මේ හම්බ වෙච්ච විවේකේ මේ හම්බ වෙච්ච සීතලකම සීලේ ගැන ආඩම්බර වෙලා සද්ධාවන්තයාට විචිකිච්ඡා ප්‍රශ්නය. උගතුන්ටයි විචිකිච්ඡා ප්‍රශ්න තියෙන්නේ. බටහිර චින්තනයේදී විචිකිච්ඡා ප්‍රශ්න තියෙන්නේ. ආසියා චින්තක චින්තන විචිකිච්ඡාව අඩුයි. සාමාන්‍ය දල වශයෙන්. ඒ වගේම සද්ධා චරිතයට අඩුයි. ඒ වගේම ඊටාම තරුණ වයසේ ජීවත් වෙනාට විචිකිච්ඡාව වැඩි. දිනු වෙන ආසාව නිසා අපරාධ මේ වෙලාවේ මේවා කරන එක හරියද දන්නේ කියලා ගොඩාක් ඔය ඇත්තටම ප්‍රතිඵල තියනවාද භාවනාවේ කියලා ප්‍රශ්න මතුවෙනවා. ඉතින් ඒක නිසා තමයි දැනගන්න ඕන විචිකිච්ඡා නැති වෙන ගොඩාක් කලින් යම් වෙලාවක අපි හිතමු මේ විදිහට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච වෙනුවට අර විතක්ක ਵਿਚාර බීජ සුඛ ඒකග්ගතා කියන ධානාංග ටික ආවනම් මොයි කියන තරම් ලේසි නෑ නමුත් වචනෙන් කියනවා නම් ඒ කෙනාට ඒ චිත්තකිනේ වහාම තේරෙනවා කිසිම චිත්ත පීඩාවක් නැහැ කියලා. ශූන්‍යයි කියලා. ඒකට ආය කවුරක්වත් ඇවිල්ලා මේ පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ අර ධ්‍යානෙ අර මාර්ග ඥාපාල ඥානෙ මේ මේ විදර්ශනා ඥාන කියන්න ඕනේ. අර මෙතෙක් කල හිතේ තියුනේ තද ආතති කරගතිය, අසහනකාරී ගතිය, ඉති ගොජේ පැහැෙන ගතිය වෙනකොට මොකද්දෝ සාන්තියක් තියෙනවා. ඉතින් මේක තේරෙන්නේ නැත්නම් කොහොමද කියලා දෙන්නේ? භාවනා කරන්නේ මේකට නෙවෙයි නක්. ඉතින් ඒ මනුස්සයාට ඔය ওই ටික හරකයි මී හරකයි මොකද්ද බූරුවයි පිටේ කොච්චර හකුරු බැන්දත් ඒකට තේරෙන්නේ නැහැ පිටේ තියෙන හකුරු වල රසයක්. උඩ බරයි. එනිසා මේ භාවනාවේ මුළු අර්ථයම නිවනේ මුළු අර්ථයම මෙතෙක් මේ තියෙන අසහනේ මේ මානසික පීඩනය නැති කරන්නේ. ඉතින් ඒක නිවන් දකින්න ඕන මේ අරමුණේ හිත තියෙන චිත්තක්ෂණ චිත්තක්ෂණ පාසා තේරෙනවා. ඒක තේරෙන්නේ නැතුව දෙවන්නේකින් ඇහුවට මම එකක් කියන දෙවැන්නෙන් ගහන ප්‍රශ්නයක්වත් අහන්න තේරෙන්නේ නැහැ. දෙවැන්නෙන් අහන හැටිවත් තේරෙන්නේ නැහැ. මොකද මේ භාවනා කරන්න ඇවිල්ලා තියෙන්නේ මේ අසහනෙ නැති කිරීම අදහසින් නෙවෙයි. මේ වෙන වෙන নানা ආකාර ලාමක දේවල් අරගෙන. අසහනෙ නැති කිරීම නිවන නන් නෙවෙයි. හැබැයි නිවනේ නැතිවට ඒකාන්ත සුබ ලකුණක් පෙරණමිත්තා. නිසා හොඳට බලන්න මේ වෙලාවේ අපි gedara හිටියනම් මේ වෙලාවක අපි මොන තරම් දේවල් අපේ ඔළුව වලට වැටිලා අපිට මෙහෙම ඉඳගෙනවත් ඉන්න පුළුවන්. කීයක් දේවල් වලින් අපි පෙළීලා තැවිලා තියෙනවා. ඉතින් අපි ඒවත් අයින් කළා ඒ වෙනකොට ආනාපානයක් වගේ එකක් කරගෙන සතියක් ඉස්සරහ තියාගෙන ඒක පිරිමැදගෙන පිරිමැදගෙන ඉන්නකොට ඒ ලැබෙන විවේකේ ඒකට ඕනේ නම් අසහනේ දුරු වීම කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒකට කියන්න මානසික ආතතිය දුරු වීම කියලා නැත්නම් පාවිච්චි කරන්න ඒකට හුදේකලාව කියලා. විවේකයේ කියලා. පිරිච්චකතිය කියලා. ධරත ගතිය නැතිකම කියලා. බුදුදහමසේ කියනවා මෙච්චරයි මට ඔබලට දෙන්න පුළුවන්. මේක මේ ජීවිතේමයි. මැරෙන්න ඕනේ නැහැ. භාවනා කරන හැම චිත්තක්ෂණයකම තියෙනවා. මේක ගැම්ම ගන්න එක විතරයි භාවනා කියන්නේ මෙන්න අඳුනා දීපර කියන්නේ ආශේවන ප්‍රත්‍යේක. ඇසුරට ගෙනත් දෙනවා. මේ ආසාන ජීවත් වෙච්ච ලෝකෙට මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේකට බුදුරජාණන්සේ කියනවා ආධ්‍යාත්මික ගෝචර ආධ්‍යාත්මේ හිත හිස් කර ගැනීම. හිත ශූන්‍ය කර ගැනීම කියලා. ඉතින් මේක ලැබපු නැති කෙනෙක් මේ ස්වභාවේ නැහැ. නෝ දන්නේ නැහැ. භාවනා කරන්නේ මේකට කියලා දන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ හිතනවා භාවනාවට කහ පාට මතුවෙන්න ඕන, නිල් පාට මතුවෙන්න ඕන, මෙහෙම වෙන්න ඕන, එහෙම වෙන්න ඕන කියලා මොකද්ද විකාර රාශියක් ඔළුවේ දාගෙන මේ තියෙන අසහනේ තමන් ළඟ තියෙන මේ ඊටිපන්දම දෙපැත්තෙන් පත්තු කරන වගේ මේ දැවෙන ගතිය මේ භාවනා කරන චිත්තක්ෂණයක ඇද්ද නැද්ද කියලා කියන දෙවන්නේ කොහොමද දන්නේ? ඒ වගේ මේක ආවට පස්සේ ඒක ආගය කරන්න දන්නේ නැත්නම් බූරුවගේ පිටේ හකුරු පැටවෝ වගේ තේරෙන්නේ නැහැ. උත්සාහ කරන්න පුළුවන්. ධර්ම සාකච්ඡාවෙන් උත්සාහ කරන්න පුළුවන්. මේක දේශනාවේදී උත්සාහ කරන්න පුළුවන්. නමුත් මේ මනසට ඒක රසය දන්නේ නැත්නම් ඒක තෑග්ග දුන්නට තෑග්ග බාර ගන්න නැති කතාවක් තියෙනවා. ඔය ඉංග්‍රීසි කියවනක් තියෙනවා තෑග්ග දෙනවට වැඩිය වටිනවා තෑග්ග බාර ගන්න කියලා. ඒ නිසා සර්වචනන්සේ ඒකටත් වග වෙලා බණක් මාර්ගයෙන් කියලා දීලා තියෙනවා. භාවනා නොකරන හැම චිත්තක්ෂණයකම අපේ හිත සොහොන් පෙනෙල්ලක් වගේ කියලා. සොහොන් පෙනෙල්ල කියලා කියන්නේ මිනියක් දැවෙන කෝටුව දෙපැත්ත ගිනි අරගෙන මැද මිනියෙන් වැටිච්ච ඕජාවෙන් පෙඟිලා තියෙන. කොතනින්වත් අල්ලන්න බෑ. දෙපැත්ත ගිනිගෙන මැද මිනි ඕජාවෙන් පෙඟිලා. අපේ හිත සෝහොන් පෙනෙල්ලක් වගේ එදිනදා ජීවිතේදී. අන්නේ සෝහොන් පෙනෙල්ලෙන් එක චිත්තක්ෂණයකට බුදුන් සිහිවත් වෙලා ධර්මයේ ශීපත් වෙලා සංඝයා ශීපත් වෙලා සීල ශීපත් වෙලා සතිය ඉදිරිපත් වෙලා අරමුණ ඉදිරිපත් වුණා නම් අර සෝහන් පෙනෙල්ල පිරිසුදු හඳුන් දර කෑල්ලක් වගේ පත්තරකටපත් වෙනවා. ඉතින් ඒක දෙවන්නේක් වගේ වෙන්නේ නැහැ. ඒ නිසා සරුවචාන් සඳහන් කළා තියෙනවා මේක ගෝචර ආධ්‍යාත්මයේ ශූන්‍යතාවයේ එළඹ වාසය කරනවා කියලා කියන්නේ නිතර බැටදෙන මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච වෙනුවට ඉදිරිපත් කරපොත් අරමුණේ ඒකාග්‍ර භාවය විතක්කය ਵਿਚාරය අරමුණ මෙදීම ප්‍රීති සුඛ පහළ වෙන එක කියලා. ඉතින් මේක උගදෙනෙක් අර්ථකතනෙ දෙන්නේ සමත භාවනාදී වෙන එකක් කියලා. මේක විපස්සනාට අදාළ නැහැ. විපස්සනාට විපස්සනා කායට මේ සාප්පේ බඩු විකුණන්නෙත් නැහැ. ඒක අල්ලපු සාප්පෙන් ගන්න මෙහෙ ඉන්න එපයි කියලා කියනවා. නමුත් භාවනා කරන කෙනා දන්නවා එක චිත්තක්ෂණයක වර්තමාන මොහොතේ හිත පැවැත්වුවත් මම දැන් මෙතන කියලා ඔය පහම තියෙනවා. නමුත් ඒක අඳුනා ගන්න නම් මේක ටික වෙලාවක් ඇසුරු කරන්න ඕන. ඇසුරු කරනකොට තමයි අරකෙන් මේක වෙන් කළ දැනගන්න පුළුවන් වෙන්නේ. මගේ හිත එක දිගට චිත්තක්ෂණ දෙකක් ආස්වාසයෙම තිබ්බා. නැත්තම් මගේ හිත එක දිගට ආස්වාස රැලි දෙකක් බලන්න පුළුවන් තත්ත්වෙ තිබ්බා. එතන මගේ හිත එක දිගට තප්පර දෙකක් භාවනායි තිබ්බා. එතන මගේ හිත එක දිගට විනාඩි දෙකක් තිබ්බයි කියලා. පළවෙනි සැරේ ඔය ලහ ගහනකොට මට අයියන්ට හම්බ වෙන්නේ කරගෙන කරගෙන කරගෙන යනකොට තමයි තේරෙන්න පටන් අරගන්නේ බයිසිකල් එකේ බැලන්ස් එක අහුණා වගේ. අන්න තමයි තේරෙනවා දැන් වෙනදාට වැඩිය අරමුණේ හිත හිටිනවා. ඒ වගේම මේ කවදාකවත් නැතුව හරියට හුලං වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ල වගේ හිතේ හේමම චිත්තක්ෂණ දෙක තුනක් ඉන්නකොට හිතේ තේරෙන පටන් ගන්නවා මට මේ ජීවිතේ මොකක් හරි මේ භාවනාවේ ප්‍රයෝජනක් ගන්න පුළුවන් වෙයි කියලා මෝදු වෙන්න පටන් ගන්නවා ප්‍රීතිය. ප්‍රමිතිකල් කාමේ බුද්ධ විඳා ඊර්ෂ්‍යාව ද්වේෂේ බුද්ධ විඳා නිජමත බුද්ධ දැන් වෙනකොට මේ සතිය බුද්ධ විඳා ආනාපාන බුද්ධ විඳා ආන්න එතකොට ඇති වෙන මේ ප්‍රීතිය කාටවත් වළක්වන්න බෑ. නමුත් මේ ප්‍රීතිය ඇතුණාට පස්සේ ඒක සමාදන් වුණොත් මේ තමයි ප්‍රීතිචෛසිකේ මේක තියෙනකන් ද්වේෂය. ඒ වගේම ආරමුණෙන් ඈත් වෙලා හිත සීතල වේගන යනවනම් මම නැවත නැවත මෙනෙහි කරලා හිත නැගිටවන්න ඕනේ. බලකවා ගන්න ඕනේ. උදාහරණයක් වශයෙන් කියනවනම් හොඳට හැදිච්ච කෙහෙල් කණක් කඳු හෙලක පැවිච්ච කෙහෙල් කණක පල්ලෙහා පැත්තට කෙහෙල් කණ වැටිලා කැඩිලා යනකොට අපි මුක්කුවක් ගහනවනේ. මුඛ ගැහෙනත වැටලා බිමැනින්න කෙහෙල් කනමනේ. අන්නේ ගහන මුක්කුව නැත්තම් කෙහෙල් කන නාස්ති වෙනා වගේ අර වෙලාවට භාවනාවට මුක්කුව ගහන එකට තමයි අපි විතක්කේ කියලා කියන්නේ. මෙනේ කිරීම හරහවෝ රත් කළා තියාගන්න. ඒක නිදිමතට සාපේක්ෂව. ඊට පස්සේ උද්දච්ච කුක්කුච්චේ වෙනුවට මේ භාවනා අරමුණම ප්‍රනීත කරගන්නවා. ඇත්තටම කියනවා සර්වචන් වහන්සේ මේ ආනාපාන හිටියයි කියලා එච්චර ප්‍රණීත නෑ ඒක. ඉදිරිය ඉඳලා ටෙලිවිෂන් එකක් බලනවා වගේ ආනපාන ප්‍රණීත නැහැ නමුත් ඒක ප්‍රණීත කරගන්නේ කියලා කියනවා. කරගත්තේ නැත්නම් අපේ හිත ස්වභාවය මේක හීන භාවයටපත් කරලා නිදිමත වෙලා ඒකාකාරී වෙලා කම්පන චංචල ඇති කරගෙන නීරස කරන්න ඉඩ තියෙන නිසා මේක ප්‍රණීත කරගන්න ප්‍රණීත කරගත්තොත් අචීතනාගතයට දුවන්නේ නැහැ. ඊට පස්සේ උද්දච්ච කුච්චේ වෙනුවට අරමුණු රසය. විචාර විචාර චෛතසිකේ. මේ අරමුණ නිකන් බලන්න එපා. අරමුණ ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙනස් වෙන හැටි බලන්න. ආස්වාසය බලන ඉන්නකොට මොකද වෙන්නේ කියලා බලන්න. මෙන්න මේ විදිහට මේ සූර භාවය අදත් හරියන එකක් නෑ. භාවනා වැඩමුළුවක හතර පස්වෙනි දවස් වෙනකොට තමයි ආධුනිකයෙකුට මේක දැක් ගන්න පුළුවන් වෙන්නේ. එතකන් වාර ගාණක් එක දිගට භාවනා කරනවා. වාර ගාණක් සක්මන් කරනවා. බණ අහන්න ඕනේ. යොදලා යොදලා යොදලා ගියාට පස්සේ තමයි දවස් ගාණක් ගියාට පස්සේ තමයි මේක අර කෙලස් කහට කපලා ගිහිල්ලා කලාතුරකින් මේවා දැක් ගන්න පුළුවන්. පරණ යෝගාවචරයෙන්ට නම් gedirin ginaapu ගැම්ම අනුව මේක දැක් ගන්න පුළුවන් වෙනවා. කෙසේ නමුත් මේ ඇති කරන මේ නැති කරන නීවරණ පහ හෝ මේ ඇති කරන හදන ධානාංග පහ කිසි නැති කිසිම කෙනෙක් ලෝකේ නැහැ. මනුස්ස හිතක් තියෙන ඔක්කොම ගාවක තියෙනවා. ස්වභාවයේ වෙලා තියෙන නීවරණ ඉස්මතු වෙලා ධානාංග යට ගිහිලා තියෙනවා. පොල්ගෙඩියක් වතුරට දාපුවම ලබු පැත්ත උඩට යනවා අනිත් පැත්ත යට යනවා. දැන් අපි කරන්න හදන්නේ භාවනාවේදී නැති දෙයක් මතු කරන්න හදනව නෙවෙයි යට වෙලා පච වෙලා තිබුණ එකක් ඉස්මතු කරන්න හදනවා. ඉතක්ක ਵਿਚාර පීච සුඛ ඒකාගතා කියන දේවල් මතු කරන්න හදනවා මෙන්න මේ දෙකේදිම මේ කාමච්ඡන්ද ආදී නීවරණත් විතක්ක ਵਿਚාර ආදී ධානාංගත් දෙකම දිහා බලලා ඒක වාසියට හරව ගන්න පුළුවන් ශක්තිය ඇති කරලා තියෙන සතිය තිබුණොත් පමණයි සතිය නැති කෙනාගේ කාන්තෙන් පොල් ගෙඩියක් වතුරට දාපුවම ලැබු වැතුරට එන්න වගේ නීවරණම තමයි සතියෙන් දැනගන්නවා මේ නීවරණ මතුවෙනවා. නමුත් යට ඒ හිතේම චෛතසික ටික තියෙනවා. ඒක නිසා ප්‍රයෝගේ යොන්සමංස්කාරී එහෙම නැත්නම් නූනින් කල්පනා කරලා අර යට වෙන්න හදන නීවරණ මේ ධ්‍යාන අංග මතු කර ගැනීමේ ප්‍රයත්නය කරන කෙනාට කියනවා සූර යෝගාවචරය කියලා. ඒ නිසා භාවනා කළ අපිට මොනම දෙයක්වත් අලුතෙන් හම්බ වෙන්නේ නැහැ. අර යට වෙලා යටපත් වෙලා පච වෙලා තිබුණ නීවරණ මේ චෛතසික ටිකක් නිතර ජය අරගෙන තියෙන ඔල ඔල මොට්ටල ඡණ්ඩපරස නීවරණ යටපත් කරගෙන වෙලාවක් කරගන්න. తాවකාලිකවයි වෙන්නේ. ස්ථිර වෙනසක් වෙන්නේ නමුත් එදාට තේරෙන්න පටන් ගන්නවා ජීවිතේ නොවිඳපු දිසාමිෂ සුඛය කියන එක. අපි මෙතෙක් කල මුළු ජීවිතේම හිතුවේ සැප තියෙන්නේ ඇහෙන් රූප බලලා කනෙන් ශබ්ද අහලා නාසයෙන් ගන්ධ රස පහසෙන් කියලා. මේකට ගිය කෙනාට තේනවා රූප පෙරණ තාකල් ආධ්‍යාත්මික ගෝචර අරමුණේ ශූන්‍යතාවය උපදින්නේ නැහැ. ශබ්ද ඇහෙන තාකල් කන හොඳට තියෙන තාකල් ආධ්‍යාත්මික ගෝචර අරමුණේ ශූන්‍යතාවය එන බව ආශය කරන්න බෑ. ගන්ධ රස පහස විඳින කිසිම වෙලාවක බෑ යම් වෙලාවක මේ ධ්‍යාන සුඛයක් හෝ විපස්සනා සමාධියක් ආවනම් ඒක විඳපු කෙනාට තේරෙනවා මේක විඳේ ඇහෙන් නෙවෙයි රූපෙන් නෙවෙයි. මේක විඳේ කනේ නෙවෙයි සද්දකින් නෙවෙයි. නාසයේ නෙවෙයි ගඳකින් නෙවෙයි. දිවෙන් නෙවෙයි රසකින් නෙවෙයි. අඩු ගන්න මේ ඉඳගෙන ඉන්න කුෂන් එකෙමුත් නෙවෙයි. කයෙන්වත් පහසකින් නෙමෙයි වගේ සමුගත්ත වෙලාවකයි මේක වෙන්නේ මෙන්න මේ සමු ගැනීම හරියට මේ පාරදිගේ දුවන ගිය ආශයන්තරාවක් පොළවෙන් උස්සන්න වගේ ඝණයක් දිගේ දූපු මේ විශාල බර යන්ත්‍රයේ අර ජවයේ නිසා ගැම්ම නිසා තාක්ෂණය නිසා ඒ ප්‍රණීත භාවය නිසා කියලා ගන්න පුළුවන් උඩට. හැබැයි ඒ தත්ත්වයට යටදී. එතකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මේක බුද්ධි විඳින්න පුළුවන් එකක්. මේක අවුරුදු 200කට ඉස්සෙල්ලා ඔය ඕවල් රයිට් විල්බර්ට් රයිට්ලා ඔය වැඩේ කරන්න ඉස්සෙල්ලා මොනම යකෙක්වත් හිතුවේ නැහැ මේ යකඩ අස්සයෙකුට ඉස්සෙන්න පුළුවන් වෙයි කියලා. කොහොමඩක්වත් හිතන්න බෑ. නමුත් අද බොහොම සරල දෙයක්. ඒක දඹදිවේ යනවායි කියන එක ප්ලේන් එක නගිනවා වගේ ඉච්චර අමාරු දෙයක් නෙවෙයි. ඒක තමයි දන්න කට්ටියට මේක ලොකු දෙයක් නෙවෙයි. නමුත් බැරි නම් බෑ කියන්න පුළුවන්. ඊට පස්සේ හිතන්නේ යම් විදිහට අජතාවකාශයේ ආණයකට ගිහිල්ලා හැතැම් හයක් අහසෙන් පොළොට උඩට ගියාට පස්සේ ගුරුත්වාකර්ෂණ නැත්තනකට ගියයි කියලා. ඒසොර එකක්වත් මේ විදිහට හිටින්නේ ඔක්කොම පාවෙන්න පටන් ගන්නවා. අපි මේ කුස්සියක් එහෙම මේ කන කෑමක් එහෙම මේ වැසිකිලි කිරීමක් එහෙම කරන්න බෑ එහෙ. එතකොට එතෙන්ට යන්න ඉස්සලා අපි හිතන්නේ මේ හැමතැනම ඝර්ෂණය තියෙනවා හැමතැනම ගුරුත්වාකර්ෂණය තියෙනවා හැමතැනම වස්තු අඩිය තියෙන්නේ කියලා. නෑ එතෙන් ගියාට පස්සේ වෙනස්. ඒක හරි ජොලිය හැබැයි. හැබැයි ගියේ විනියට තමයි ජොලිය තියෙන්නේ. මේ ඉන්න කට්ටිය කියන ඔය හීනෙන් බය වෙලා බීලා කෑ ගහන ඔහොම වෙන්නේ කොහොමද කියලා. එක දවසක් කියන මන් දන්නේව කියනකොට මිනිස්සු තරහ වෙනවා ඇති. ඉස්ලාම තරේ හඳට මිනිස්සෙක් ගඩුණයි කියලා කියනකොට මුස්ලිම් මිනිස්සුගේ පපුව පැල්ල මැරලා ගියා. මොකද දෙයයන්ාසික සංකේතනේ. මේකට මිනිස්සෙක් ගිහලා කකුල ගැහුවයි කියනකොට ඒ කටේ හිතා ගන්නවත් බෑ. නිසා අපිට හිතන්න බෑ මේ අම්මා මේ දරුවන්ගෙන් මල්ලන්ගෙන් වෙන් කරගත්ත මේ හරකයින් බල්ලන්ගෙන් වෙන් වෙච්ච මේ රත්තරණින් මුදු පැණිකොලින් වෙන් වෙච්ච ගම සංඥාවේ වෙන් වෙච්ච සැපක් තියෙනවා කිය. ගිය දවසේ බුදුරජාණන්සේ කියනවා මම ඒකට ආධ්‍යාත්මික ගෝචර අරමුණේ ශූන්‍යතා විහරණය කියලා කියනවා. අනවතත් දේශනේ හමාර කරන්න ඉස්සලා කියනවා මේක කියවන ඕනම කෙනෙක් කියන්න පුළුවන් මේ සමත සුඛයක් කියලා. නමුත් භාවනා කරන කෙනා දන්නවා සමතේ හෝ වේවා විපස්සනා වේවා සතිය දිගේ අරමුණත් එක දිගට යනකොට යනකොට ඒකාන්තෙම මේ දේවල් ආංශික වශයෙන් කෙනෙකුට අත්දක ගන්න පුළුවන් ඒක විශ්වාසයෙන් නැත්නම් ගැම්මේ නැත්නම් අඛණ්ඩව දැන් සාදර වෙලා කරගෙන ගියොත් මේක එnde end end end ඔක්කොම සමබර වෙලා ඒක රස වෙන වෙලාවක් වෙනවා ඔක්කොම ඉන්ද්‍රිය ධර්ම ඒක රස වෙලා තමයි තේරෙන්න පටන් ගන්නවා ඒ ඒ தත්ත්ව විනාඩි ගාණක් වුණා පවත් ගන්න පුළුවන් ආයෙත් වැටෙනවා වැටෙනකොට මොකද ඒ අපි නොවිඳපු අපි නොදැක්ක විඥානයේ தත්වයක් තියෙනවා අනින්ද්‍රිය ප්‍රතිබද්ධ தත්වයක්. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥාණයෙන් සමුගෙන අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානයක් තියෙනවා ඒක හැබැයි සමතුලිත தත්වයක්. ගියේ නැති කෙනාට තේරෙන්නේ නැහැ ඒක වෙනම කතාවක්. ගිය කෙනාට තේරෙනවා අනේ බුදුහාමුදුරුවෝ පහළ නොවුණා නම් අපි මෙවැනි ආධ්‍යාත්ම ජීවිතේ නොගිය නම් අපි කවදා හිතලා ගනීද මේ මේක. කවදාකවත් බෑ. ඒක හිතලා ගන්න හිතන්න බෑ. ඒක බුදුහාමුදුරුවෝ කියලා දෙනවා කොහොමවත් බෑ කියලා. හිතලා ගන්න එක නෙවෙයි බුදුහාමුදුරුවෝ කිව්වත් ඒකටම අප කැප වුණත් දුෂ්කරයි. මොකද කොච්චර දුෂ්කර වුණත් බැරි දෙයක් නෙවෙයි. බැරි දෙයක් නම් චූල ශුන්්‍යත සූත්‍රේ මහා ශුන්්‍යත සූත්‍රයෙන් බුදුහාමුදුරුවෝ මේක ඉදිරිපත් කරන්න යන්නේ උගාක් වෙලාවට වෙන්නේ මේ බණ අහගෙන ඉන්නකොට ධර්ම සාකච්ඡා කරනකොට තමයි මේ විඳපු දේ මේ මේක වෙන්න ඇති මේ බුදුහාමුදුරෝ කියන්නේ කියන සම්බන්ධතාවය එනවා මිසක්කා මේ එක්කෙනෙක්වත් මේක නොවිඳපු කෙනෙක් මේ ස්වභාවේ නැහැ අනිවාර්යයෙන්ම දැකලා තියෙනවා එකයි කියන්න තියෙන්නේ මෙච්චරයකට ගියාට පස්සේ ඒකට ද්වේෂ කරනවා මහා පාළුයි කියලා හරි කම්මැලි කියලා හරි නීරසයි කියලා හරි ඒකාකාරී කියලා බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා මේකට ගරු කරව බව දන්නේ නැති හින්දා. ඉතින් පහළ වෙනකොට නීරස වෙනකොට මොකද කරන්නේ? වන්දනාව වන්දනාව යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා ඉතින් වන්දනා ගමනක් ගැන හිතනවා. නිකන් ඉන්නකොට පිංකමක් වුණාද කරන්න එපා. ඉතින් සැලසුම් කරනවා. මෙච්චර ලටින විවේකයක් නැහැ. මෙච්චර වටින හුදකලාවක් නැහැ. මෙච්චර වටින හිතේ සාමයක් මේ. මෙච්චර වටින ශූන්‍යතාවයක් අපි තුච්ච කරලා පාහර කරලා නීච කරලා සලකගෙන ඒත් බෞද්ධයෝ කියලා කියනවා. ඒත් බෞද්ධයෝ කියලා කියනවා. ඒක නිසා මේක ඇති වෙච්ච දර්ශනේ මේ මේ විප්ලවීය කල්පනාව ඇති වෙච්ච දවසේ තමන්ගේ ජීවිතයේ පිළිබඳ තිබිච්ච අගයන් ආඩම්බරයන් වල විශාල වෙනසක් වෙනවා. ඒ ටික තමයි සරුවත් චන්දසේ සඳහන් කරන්නේ මම මහණෙනි විවේක නින්නම් විවේක පෝනම් විවේක පබ්බහරං ූපකට්ටං විවේකයට නැමිච්ච විවේකයට ප්‍රවණ වූ විවේකයට බර වූ හුදකලා වෙච්ච ජීවිතයක් ගත කරමිනුයි ඔබලට කියන්නේ එනිසා කියන කෙනා ඒ මට්ටමේ ඉඳගෙන කිව්වේ නැත්තම් මේක වැඩි බණක් වෙනවා කක්කොටු බණක් වෙනවා නිසා භාවනා කරන එක්කනත් ඒක අවද්දා ගන්න නම් ඒ නිසා මහන්නේ මහා සංඝයාත් දැනගන්න ඕනේ මේ ආධ්‍යාත්මික ගෝචර අරමුණේ ශූන්‍යතාව උපයාගෙන වාසය කරන්නයි අපි මේ ගත කරන්න කියන එක දැනගෙන කටයුතු කළොත් අර හම්බ වෙච්ච දේ පාළුයි කියලා, නීරසයි කියලා, බය ආදුයි කියලා අතහරින්න නැතුව ඒක අගේ කරන්න ගිය ගමන් අර පාළු නීරස ගතිය සල පුදුම මිහිරියාවක් ලොකු ස්වාමීන් වහන්සේකට කිව්වේ සම්පත්‍ති කරගතියක් කියලා. ශාසන සම්පත්‍ති කරගතියක් එන්න පටන් ගන්නවා. ඒක කතා කරන්න බෑ ඒක විඳපු තව කෙනෙක් එක්ක කතා කරන්න නැතුව කාමභෝගින් එක කතා කරන්න ගියොත් අපි අල්ලලා පිස්සන් කොටුවට දායි. කතා දෙකක් නැහැ. මේ මංසගේ මොලේ නරක් වෙලා ඒකයි මේ මේ මේව කියන්නේ මෙච්චර ලෝකයක්ම මේ මේක දිගේ හොයද්දි මෙයා මොනවද මේ කතා කරන්නේ කියලා හොඳ වෙලාවට අපිට කලින් බුදුහාමුදුරු ලෝකේ පහළ වුණා. උන්වහන්සේක ලියලා තියෙනවා. ඒක නිසා අපිට බයක් නැතුව කතා කරන්න පුළුවන්. නමුත් මේක තේරුම් ගනීද ඒක අගේ කරයිද එවනද මේක බොහෝ දිනකට ජනප්‍රිය වේද කියලා ඒව ඔළුවේ දාගන්න එපා මේක යනවන යන්නේ මානසිකින් මනසකට විතරයි ඒ නිසා පුද්ගලික මට්ටමින් Tamanට ඒක කරගන්න පුළුවන් නම් වැඩේ පුද්ගලික නෑ සාසනික වැඩක් ශක්ති ප්‍රමාණයෙන් තමයි මේකට අපකප වෙලා වැඩකරනද වැඩ කෙරුවට පස්සේ බණ කියන්න ඕනේ ඒ විවිධ ජීවිතය ගත කිරීමම බණක් වෙනවා විවිධ ජීවිතය ගත කිරීමම බණක් වෙනවා මට දාන දෙන්න එන කට්ටිය දිහා බලන්න පන්සල් කීයක් පහු කරගෙන දෙන්නේ මේ අරණියට කියලා. ඔය පන්සල් ගාව ඔය දන් කඩ තියලා කිව්වොත් එහෙම ගන්න කියලා ගන්න නැද්ද කවුරක් හරි? මේ විවේකයට අගය කරන එකට අගය කරන්න නෝ එන්නේ. නැත්තම් වෙන මේ ලාභය සත්කාරයක් හම්බ වෙයි කියලා අපි අඩු ගන්න ඔය එන මිනිස්සුගේ පාන්තකූලයකට යනවා. නෑ. එහෙම වරන්දුවන්නේ නෑ. විවේකේ දන්නවා අපි දන්නවා. නමුත් මේකේ මේ නිවනට මේක මෙච්චර සම්බන්ධයි කියලා දන්නේ නැති නිසායි අපි මේ දේශනාවක් මාර්ගයෙන් මේ කිට්ටු කරන්න හදන්නේ නිසා කරගෙන යන වැඩ පිළිබඳ විශ්වාසයක් සද්ධාාවක් ඇති කරගෙන ඉදිරියට යන්න විවේකේ වැඩි කරගන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා